ආකාරය දැක්වන ඉස්තරයි අපිට සංස්පාදේ. ඇත්ත වශයෙන්ම මේ දුක්වල ඇතිවන ආකාරයේ දුක්ඛ සමුදය සත්‍ය විස්තර කිරීමක් පටිච්ච සමුප්පාදය තුළින් සිදුවන්නේ. ඒ එක් අතකින් අනිත් අතට අපගේ මේ සංසාර ගමන මේ දුක්ඛ ස්කන්ධේ නතර කරලා අමා මහ නිවනින් සැනසෙන ආකාරය දක්වන්නේ පටිච්ච සම්පාදේ ප්‍රතිලෝම වශයෙන් දැක්වීමේදී ඒදී නිරෝධ ශක්තිය අපට පෙන්වා දෙනවා. එතකොට මේ පටිච්ච සම්පාද ධර්මයේ ඊටාම ගැඹුරයි ඊටාම ගැඹුරුයි බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද මහද ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළා ගම්භීරෝචායන් ආනන්ද පටිච්ච සමුප්පාදෝ ගම්භීර අවබෝධ වෙච්ච ඒකස්ස ආනන්ද ධර්මස්ස අනුභෝධා අපති වේදා ඊවමයන් සජා සංසා කුලක ජාතා බුලා බුද්ධ ජාතා මුංච බම්මක භූතා අපායන් දුක්ඛින් සංසාරං නාතිවත්ති කියලා. ඒකෙන් අදහස් කරන්නේ ගම්භීරෝචායන් ආනන්ද පටිච්ච සමුප්පාදෝ ආනන්දය මේ පටිච්ච සමුප්පාදයේ ධර්මයේ ඊටාත්ම ගැඹුරුයි ගම්බීර ගම්බීර අවබෝධයට ගැඹුරු වෙතිය තමයි දැනෙන්නේ එනින්නේ අවබෝධ වන්නේ ඒකත් ආනන්ද ධම්මස්සනන නිබෝධා අපති වේදා ඒ ගම්බීරෝ පටිච්ච සමුප්පාදය අනුබෝධා අපති වේදා අවබෝධ නොකළ නිසා ප්‍රත්‍යක්ෂ කර නොකළ නිසා ඒවමයන් සජා මේ සත්ව ලෝකයා මේ සං ලෝකයේ සිටින සත්‍යයා සංසා කුලක ජාතා හරියට මේ පැටලිච්ච නූල් බෝලයක් වගේ අවුල්ජාලාවක සංස්කාර අවුල්ජාලාවේ පැටලිලා නරින් සම්බදාලේ පැටලී සිටින්නාසී මේ සංස්කාර තුලම දඟලින් අපායන් දුක්ගතින් සංසාරන් නාතිවත්තති මේ සංසාරයෙන් මේ අපාය දුක්ගති සහිත සංසාරේ ඉක්මවා යන්නේ නැතය මේ මෙහාට එන්නේ ඉඳ තියෙන. එතකොට මේ පටිච්ච සම්පාද ධර්මයේ ඊටාම ගැඹුරුයි ගැඹුරු වශයෙන්ම පෙනෙනවා ඒ පටිච්ච සම්පාද ධර්මයන් අවබෝධ නොකළ නිසාම අවබෝධ කරලා ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ කර්මයේ නොදන්නාකම නිසාම මේ සත්‍ය මේ සංසාර ගමනේ නැවත නැවත නිබන්ධ වෙමින් ඉගෙනීමේ මේ දුක අනුභව කරනවා කියන එකයි ඒකේ තේරුම. එවැනි ගැඹුරු ධර්මයක අවබෝධයක් ඇත්ත වශයෙන්ම නිවන් ලබන්නට උත්සාහ කරන කාටෝ පිළිම ඉතාමත්ම අවශ්‍යයි. හොඳයි අපි පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ඉතා සාරල කරුණු කීපයක් පමණක් අපි ඉදිරිපත් කරනවා. මොකද ඒ ගැඹුරු කරුණු ඉදිරිපත් කිරීම ප්‍රයෝජනවත් වන්නේ නැහැ සමතම තේරෙන්නේ නැති නිසා. දැන් කල්පනා කරන්න මේ තුන්වත් අය අප ඉපදුණු දවසේ ඉඳලා මේ මොහොත දක්වාම කුයිතරන්න දුකක් අපි ඉන්නද කියලා. ඉපදුනේ අඬ අඬ මහා දුකකින් ඊට පසුව ඉපදිච්ච මොහොතේ සිතන් මේ මොහොත දක්වාම මේකාකාර දුක් බව දුක් අපි විඳින්නේ ගමන් කරන්නේ. වේලාවකට කායික දුක් ලැබෙනවා, තවත් වේලාවකට ශාරීරික දුක් ලැබෙනවා. ප්‍රියම වස්තුන්ගෙන් ප්‍රිය පුද්ගලයන්ගෙන් ඈත් වීමේ දුක තව වේලාවක් ලැබෙනවා. අප්‍රිය පුද්ගලයන් ඇසුරු කිරීමේ අප්‍රිය දේවල් ලැබීමේ දුක තවත් අතකින් ලැබෙනවා. රෝග දුක් ලැබෙනවා. මේ ආකාර ඇනුම් බැනුම් වැනි දේවල් වලට අපි ගොදුරු වෙනවා ආයික දුක් ලැබෙනවා මානසික දුක් ලැබෙනවා මේ දුක නැහැ කියලා කෙනෙකුට කවදාවත් කියන්නට බෑ ඒක ඒකාන්ත සත්‍යයක් ඒකාන්තම දුක්ඛ සත්‍යයයි එතකොට නැවත නැවත අපි මේ විදිහට දුක් අනුභව කර කර යනකොට අපිට ඒකාන්තින්ම ජරා දුක එනවාමයි ව්‍යාධි දුක එනවාමයි මරණ දුක එනවාමයි මේ තරම් දුක් ගොඩක් අපට ඉදිරියේ එන්නටත් තියෙනවා තවත් දැන් විඳලා තිබෙනවා මේ දුක් ගොඩ ඇතිුනේ ඇයි දැන් කල්පනා කරන්නට අපි ඉස්සෙල්ලා මේ ලෝකෙට මේ ජීවිතයට මේ ජීවිතයේදී ඉපදුනේ නැත්නම් මේ දුක අපට තියෙනවද මේ දුකක් අපට ඇති වෙන්නේ නැහැ අපි ඉපදුනේ නැත්නම් අපි ඉපදුන නිසාම මේ දුක අපට නිදින්නට සිදු වෙලා තියෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ ඊරු නීතස්සෝ තීවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති කියලා මේ ජාති නිසාම ජරා දුක එනවා, ව්‍යාධි දුක එනවා, ශෝක කරන ඒවා, විලාප කරන ඒවා, කායික දුක්, මානසික දුක් ආදී අනන්ත ප්‍රමාණ මේ දුක් කන්දරව, මේ දුක් දුල, මේ දුක් පර්වතේ නැවත නැවත ඇති වෙනවා. මේක කාටත් පැහැදිලි. මේ දුක ඇතිුනේ කුමක් නිසාද? අප ඉපදුණු නිසා, ජාතිපත්‍ය, ජාතිය නිසා. ඒක කාටත් දැන් අවබෝධ වෙන්නට ඕනේ. එතකොට මේ ජාතිය කියන්නේ කුමක්ද? ජාතිය කියන්නේ ඉස්ලාම අප මේ මිනිස්සෙක් වශයෙන් කතා කරනවා නම් මෞපුෂත පළමුවෙන්ම දිහි වූ අවස්ථාව. මෞපුෂෙන් එළියට ආපු අවස්ථාව නෙවෙයි මෞපුෂත ඉස්ලාම පිළිසඳගත් අවස්ථාව සමහර විට මවෙක් දන්නේ නැහැ මාසයක් දෙකක් යනකම් සමාගයේ කුසතේ දරුවෙක් පිළිසිඳු නැද කියලා. අර පිළිසිඳුනවත් අවස්ථාවයි ජාතිය කියන්නේ. එතකොට දැන් කල්පනා කරන්න මෙතන වැඩි හිටිය අය හැමදෙනෙක්ම සිටින්නේ අර ඉස්සල්ලා මව කුසත පිළිසිඳගත්තේ කලල් රූපයේ සහිත ඒ සිත ඇතුුනේ ඇතුණාට පසුව යම් කෙනෙක් කවර ආකාරයක හේතුවක් නිසා හෝ දක්ෂා කිරීමක් කළා නැත්නම් ඒලා ඒ කල රූප අවස්ථාවේදී විනාශ වී යන දෙයක් සිද්ධ වුණා කිය. එහෙම වුණානම් ඒ ඇතිවෙච්ච යම්යන්ගේ කය සහ සිත පවතිනවද? කය සිත කය ඇති වැඩිනවද සිත වැඩිනවද? කය වැඩින්නෙත් නෑ සිත වැඩින්නෙත් නෑ එතකොට කය සහ සිත වැඩි වෙඩි පැවතුනේ කුමක් නිසාද? අර ප්‍රතිසන්දියේ ගෙන දුන්නු මේ ලෝකයේ ඉස්සල්ලාම පහළ වෙච්චි සිත පැවතුණු නිසා. දැන් මේක පැහැදිලි වෙන්න තෝනා අපේ ඉස්සල්ලාම මෞපුෂේ සිතක් පහළ වෙච්ච නිසා එතකොට අපිට මේ ඇසක් කනන් ආශයක්ද මේ ශරීරයක් කිසි දෙයක් නැහැ. කලද රූපේ කියන්නේ තා සිං රූපයක් ඒක පොත්වල කියන්නේ මේ අස්ලොම්මක වත්තෙල් බින්දුවක් ඔබලා ඒක උඩට ගත්තොත් ඒ අස්ලොම අස්සේකුගේ ලෝමයක් අග තියෙන තෙල් බින්දුවක් වගේ කුඩා දෙයක් කියලා කොහොමුණත් ඒ අවස්ථාව සිඳලා නැති කරලා දැම්මනම් ඊට පස්ව ඒ නිසා ඇති වෙන රූපබද හෝ නාමබද ඇතිවන්නේ නැහැ. ඒකෙන් අපට පේනවා ප්‍රතිසංගිය ගෙන දුන්න සිත නිසා මේ නාම රූපය වැඩුණය කියලා. එතකොට එතන කතා කරන්නේ කුමද්ද බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා විඥාන පත්‍ය නාම රූපං කියලා. මේක කාටද දැන් පැහැදිලි වෙන්න ඕන ඊටාම සරල කරුණක්. ගැඹුරු ධර්මයක් ඉතා සරල වශයෙන් අවබෝධ කරගන්න. ඒ සරල දැනුම හා ප්‍රමාණවත් දීවි අපට අවශ්‍ය නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට. එතකොට ඒ ප්‍රතිසන්දියේ ගෙන දුන්න විඥානය නිසා නාම රූප ඇති වුණා. මොනවද නාම කියන්නේ මොනවද රූප කියන්නේ? ඉස්ලාම ප්‍රතිසන්දියේ ගෙන දුන සිත ඇති වුණා. ඒ සිත ඇති වෙනකොටම ඒ භවයට ආශා කරන සිතක් නැවත නැවත සිත් පරම්පරාවක් ඒකට අනුකූලව ඇති ඇති නැති නැති යනවා. අර පසුව ඇති වෙන ඔක්කොම සිත් පරම්පරාව ඇතිවන්නේ කුමක් නිසාද? අර මුලින්ම ඇති වුණු ප්‍රතිසන්දිය දෙන දුන්න මේ ලෝකයේ ඉස්සල්ලාම පහළ වුණු ප්‍රතිසන්දි විඥානයේ නිසා අපි ඒකට භවාංගසිත කියලා දැන් ප්‍රකාශ කරමු මෙතන සිට. එතකොට ඒ භාණ්ඩ සිටී පැවැත්ම නිසාම පසුව ඇතිවෙන සිත් පරම්පරාව ඇති ඇති නැති නැති යනවා. අර භාණ්ඩ සිට ඇති වෙනකොටම කලින් කියවා කලල රූපී කියන්නේ කාසුළු රූපයක්ය. ඒ රූපය මව ගන්නා ආහාර හා දෙයක් හේතු නිසා ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. හරියට මේ ඉස්සරහින් තියෙන පොල් ගහක පොල් මල තේන ගෙඩි කාල්ලා ඒකේ මන්ද මඩේකුත් නෑ කටුවකුත් නෑ වතුරක් නෑ පොල් ලෙල්ලකුත් නෑ මොකක්වත් නෑ ඉස්සෙල්ලම පසුව ඉන්ද ඉන්ද ක්‍රමයෙන් අර කලින් නොතිබිච්චි පොල් කටුව හැදෙනවා පොල් වතුර හැදෙනවා පොල් මඩ හැදෙනවා පොල් ලෙල්ල හැදෙනවා අන්න ඒ වගේ අපේ ජීවිතයේ පටන් ගන්නකොටම නවකුස පිරිසිඳ ගන්නකොටම තිබුණේ නැති මේ අර කලර රූප අවස්ථාවේ තිබුණේ නැති රූප කොටස් ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. එතකොට මේ විදිහේ ගැඹුරු කාරණාවක් කියලා දේශනාවේ සඳහන් වෙනවා. විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය විඥානං කියලා. ඒ කියන්නේ අර ඉස්ලාම් හතගත් සිත නිසා නාම රූප පරම්පරාව අර මං විස්තර කළ ආකාරයට ඇති වෙනවා. අර ඉස්සල්ලාම හටගත් සිත නිසා පසුව පසුව ඇති වෙන සිත් හට ගන්නවා. ඉස්සල්ලා හටගත් ප්‍රතිසන්දි සිත නිසා ඒකට අනුකූලව ඒ කර්ම ශක්තියට අනුකූලව අපේ ශරීරය වැඩෙනවා. එතකොට විඥාන පත්‍යා නාමං විඥානපත්ත්‍ය රූපං විඥානපත්ත්‍ය නාම රූපං විඥානේ නිසා සිට ඇතිවෙනවා ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානේ නිසා ප්‍රතිසන්දි විඥානේ නිසා මේ රූප කොටස් නැවත නැවත බැඳෙනවා ඒ දෙකම එකට අල්ලලා අපි කතා කරනකොට මේ ප්‍රතිසන්දි විඥානේ නිසා මේ නාම රූප දෙකම ඇති වෙනවා මේකත් පැහැදිලි කාරණාවක්. එතකොට විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා. ඒකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප පත්‍ය විඥානං. මේ විඥානියත් පවතින්නේ නාම රූප දෙක නිසාය කියලා. ටිකක් පැටලී සහිත කතාවක්. ප්‍රතිසන්දි විඥානයේ නිසා නාම රූප ඇති වෙන අය නාම රූප නිසා ප්‍රතිසන්දි විඥානය පවතිනවා කියන එක ඒක උපමාවකින් විස්තර කළොත් ලී දෙකක් එකට හේතු කරලා හිතවලා තියෙනකොට එක ලීයක් නිසා අනිත් ලීය පවතිනවා අනිත් ලීය නිසා ඊට අනිත් පැත්තේ තිබෙන තියෙන ලීය හේතු ඒත් වී තිබෙන අනිත් ලීය පවතිනවා එකක් අනිකට හේතු වෙනවා මේකට කියන්නේ අඤ්ඤමඤ්ඤ සත්‍යය කියලා ඒ වචනේ අමතක වුණාට කමක් නැහැ. එකිනෙකට හේතු වෙමින් උපකාර වර්මී දෙකම පවතිනවා. අර දී දෙකකට හේතු කරලා සිටවලා තියෙනවා වගේ මෙන්න මේ වගේ ඉස්කල්ලාම හැටියෙච්ච ප්‍රතිසන්දිසිත අර පශුව ඇති වෙන නාම රූප නිසා පවතිනවා පශුව ඇති වෙන නාම රූප ඉස්කල්ලා ඇතිවෙච්ච ප්‍රතිසන්දිසිත නිසා ඇති වෙනවා මේක බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම වදාලා විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියලා. දැන් මේ ඇයට පෙන්වන්නේ පෙනී යන්නට ඕනේ මේ ප්‍රතිපටිච්ච සංස්පාදේ කියන්නේ වෙන කිසිවක් නෙවෙයි අපේ සංසාර ගමන පවතින ආකාරයයි මේ විස්තර වන්නේ හේතුඵල දෙකක් කියන එක අවබෝධ වන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ දේශනා බොහෝ ආකාරයෙන් නිවිත දේශනා කළා. එකම ආකාරයකින් නෙවෙයි. සෑම අවස්ථාවකදීම වගේ දේශනා කළේ ඉති ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්සුපාදා ඉදන් උත්පජ්ජති ඉති ඉමස්මින් අසති ඉදන් නහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති යදිදං අවිජ්ජා පත්‍ය සංඛාරා ආදී වශයෙන් අර කාටත් කුරුදු පටිච්ච සමුප්පාද පාඨය. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඉති ඉමස්මින් සති ඉදන් හෝති මෙන්න මේ හේතුව තිබෙන නිසා මේ ප්‍රතිඵලය තියෙනවා මේ හේතුව තිබේ නම් මේ ප්‍රතිඵලය තියෙනවා ඉති ඉමස්මින් සති මේ හේතුව තිබෙනකොට ඉදන් හෝති මේ ඵලය තිබෙනවා ඉතිමස් ඉනස් උප්පාදා ඉදම් උප්පජ්ජති මේ හේතුව ඇති වෙනකොට මේ ඵලය උපදිනවා ඒක සරල කාරණාවක් ඉතිමස් මින් අසිතේ දන්න හෝති මේ හේතුව නැතිවම මේ ඵලේ නැති වෙනවා ඉමස්ස නිරෝධා මේ ඵලේ නිරුද්ධ වීමෙන් හේතුව නිරුද්ධ වීමෙන් ඉමන් නිරුද්ධති ඉදන් නිරුද්ධති මේ ඵලේ නැති වෙනවා මේ හේතුඵල දෙකක් මේ ගැන කතාව මේ හේතුයෙන් මේක ඇති වෙනවා මේ හේතුව නැති වෙනකොට මේක නැති වෙනවායි කියලා. දැන් අපි මුලින් පටන් ගත්තේ නැවත සිහිපත් කිරීමක් පිටින් මේ මහා දුක්ඛ ස්කන්ධයේ ප්‍රතිඵලයක්. මේ ප්‍රතිඵලයේ ඇතිුනේ කුමක් නිසාද? අපට අප ඉස්සල්ලාම මේ මෞතසේක පිහිටි පිටිසිඳ ගන්න ප්‍රතිසන්දී විඥාණය ඇති වූ නිසා මේ මහා දුක්ඛ ස්කන්ධයේ පවතින්නේ ඒ ආකාරයට. එතකොට ඒ විඥානයේ කියන්නේ නිසා ඒ හේතුව නිසා අපට මේ පසු ඇතිවෙච්ච නාම රූප සංපතිය ඇති වුණා. ඒකයි කියන්නේ දක්වා. දැන් මේ නාම රූප දෙක මේ විදිහට වැඩිගෙන යනකොට කලින් නොතිබිච්ච අපගේ ශරීරයේ තුල මෞ කුසේදී හටගන්නකොට නුනු උපදිනකොටම පහළ නූ ඇහැ ඇති වෙනවා කන ඇති වෙනවා නාසය දිව ශරීරයේ අත්පය ඔක්කොම ඇති වෙන්නට පටන් ගන්නවා දැන් කල්පනා කරන්න අර කලින් තිබ්බ නාම රූප අවස්ථාව කල රූප අවස්ථාවට පසුසත්ත්‍ය හරි කෙනෙකු විනාශ කළා නම් අවර ආකාරයකින් හෝ අර පසුව ඇතිවෙන ඇස කන නාසය දිව ශරීරේ අත්පා ඇතිවන්නේ නැහැ. ඒ වැටෙන්න හේතුවක් නැහැ. ඒක වැඩින්නේ නැහැ. ඒක නිසා අර නාම රූප අර විදිහට ඉස්සල්ලාම මෞකෂේට හටගත් විඥානයේ නිසා ඇති වුණා ඒ නාම රූප ටික ඇතිවි ඇතිවි යනකොට මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන සලායතන ආයතන හයක් තියෙනවා නාම රූප පත්‍ය සලායතනං නාම රූප නිසා මේ ආයතන හයක් ඇති වුණා ච ආයතන කියන එකයි සලායතන කියලා කියන්නේ මොනවද ආයතන හත ඇසට කියනවා චක්කායතනය කනට කියනවා නා ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය චක්කායතන සෝතායතන ගානායතන ජීවායතන කායායතන මනායතන කියන ඔය පොත් තුළ සඳහන් වෙන කරුණු එතකොට දැන් අපි ටිකක් ගැඹුරින් හිතලා බලන්න ඇහැ කියන්නේ මොකද්ද මේ අපිට පේන මේ සවුන් ගෝලයේ නෙවෙයි එහි පිනීමක් ගෙන දෙන සම්පිසි ශක්ති විශේෂයක් ප්‍රවිච්චිතනක් තියෙනවා ඒකයි චක්කායතන කියන්නේ කන කියන්නේ මේ අපට පේන පිටට තියෙන කනේ රූපේ නෙවෙයි ශබ්දේ තීරුම් ගැනීමට ශබ්දේ දැන ගැනීමට හැකිවන ස්ථානයක් කම්පෝරේ තුල කම්බරේ ළඟ තිබෙනවා අන්න ඒකයි සෝතප්පසාද කියලා ඒවට කියන්නේ නාශයත් එහෙමයි එතකොට ඇහැ කියන්නේ කුමක්ද දැන් අපි කතා කරන්නේ නාම රූප පත්‍ය සලආයතනං කියන එක හොඳට පැහැදිලිව මතක තබාගෙන සමාධියෙන් යුතුව අසන්න සමාධියෙන් යුතුව ඇසී නැත්තම් මේ ධර්මයේ අවුල් වියුල් බවටපත් වෙනවා. කියන එකේ වරදක් හෝ ධම්මේ වරදක් නිසා නෙවෙයි තමාගේ මනසේ තියෙන අවුල් සහගත තත්ත්වේ නිසා ඒක නිසා දැන් කල්පනා කරන්න නාම රූප පත්‍ය සලආයතන නාම රූප නිසා මේ ආයතන හය ඇති වුණා මොනවද ඇහැ කන නාසය දිව ශරීරේ මනස ඇහැ කියන්නේ කුමක්ද රූපයක් කන කියන්නේ කුමක්ද රූපයක් නාසය කියන්නේ රූපයක් දිව කියන්නේ රූපයක් ශරීරය කියන්නේ රූපයක් සක්ඛායතන, සෝතායතන, ගාහනායතන, දිව්වායතන, කායායතන කියන්නේ ඔක්කොම සියල්ලම රූප. මනායතන කියන්නේ සිත. එතකොට එතන කතා කරන්නේ මොකද්ද? අර ඇහැ කන නාසය ශරීරයේ දිව ශරීරයේ කියන කොටස් පහම රූප මනායතන කියන්නේ නාම. එතන කියන්නේ නාම රූප. අපි කතා කළේ නාම රූප පත්‍ය සලආයතන. ඒක නෙමෙයි කියන්නේ නැවතත් නාම රූප පත්‍ය නාම රූපං කියලා ඒ කියන්නේ. තේරුණාද මන් දන්නේ? සලආයතන කියන්නේ පැත්ත වශයෙන්ම නාම සහ රූප නාම රූප නිසා සලආයතන ඇති වෙනවයි කියන්නේ නාම රූප නිසා නාම රූප ඇති වෙනවයි කියන එකයි. මේ සංසාරයේ පැවැත්ම කියන්නේ නාම රූප પરම්පරාව ඇති ඇති නැති නැති යන ආකාරයයි. ඒක මෙන්න මේ කතාව නිසා නාම රූප පත්‍ය සලආයතනන් කියන්නේ නාම රූප පත්‍ය නාම රූපම් කියන කතාවයි. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ සමහර තැන්වලදී වදාලා විශේෂයෙන්ම දීඝනිකායේ මහා නිධාන සූත්‍රයේ වැනි සූත්‍රවල නාම රූපත්‍ය සලායතනං කියන්නේ නැතුව නාම රූපපත්‍ය පක්ෂෝ කියලා. සමහර තැන්වල වදාලා නාම රූපත්‍ය සලායතනං සලායතනං පත්‍ය පක්ෂෝ කියලා. දෙකම එකයි වෙනසක් කිසිම එකක් නෑ. එතකොට දැන් අපි කතා කරගෙන ආවේ මේ නැවත නැවත සිහිපත් කරන්නේ කෙටියෙන් කෙටියෙන් මේකින් අත්හැර මේ ධර්මයේ සුළුවෙන් හෝ අවබෝධයේ වේවා යන කරුණාසිත තියෙන නිසායි. මේ තරම් විශාල දුක්ඛ ස්කන්ධයක් වෙනදෙන මේ ශරීරයේ පැවතුනේ අප ඉස්සල්ලාම ඉපදිච්ච නිසා ප්‍රතිසන්දි විඥානයේ ගෙන දුන්නේ නිසා ඒ විඥානයේ නිසා කලින් නොතිබිච්ච නාම රූප ඇති වුණා. ඊ නාම රූප නිසා අසකන ආදී මේ ආයතන ඇති වුණා. ඒ ආයතන කියන්නේ නාම රූප නාම රූප නිසා නාම රූප ඇති වුණා. ඒක නිසා ඊට පසුව නාම රූප පත්‍ය පස්සු සලායතන පත්‍ය පස්සු දෙකම එකයි. ඒ දිවිදියටම බුදු පියාණන් වහන්සේ වදාරන තියෙනවා. දැන් අපි බලමු පස්සේ කියන්නේ මොකද්ද කියලා. පස්සේ කියන්නේ හැපීම නමුත් මේ අපි මේසයක අතක් තිබනවාට හැපෙනවා කය යම් දීකට ගෑවුනාම හැපෙනවා වගේ හැපීමක් නෙවෙයි ඊට වඩා සියු ඒක දැනෙන සිතක් තියෙනවා කනට ශබ්දයක් ඇසුනහම ඒක දැනෙන සිතක් ඇති වෙනවා නාසයට ගඳක් දැනුනාම ඒක දැනෙන සිතක් ඇති වෙනවා ඒ වගේම ජීවිත සසත් දැනුණත් කායයට යම් ක්‍රියාවක් දැනුණත් මනසට යම් කිසි දෙයක් දැනුණත් ඒ දැනෙන සිත් પરම්පරාවක් ඇති වෙනවා මේකට කියන්නේ ඇහැයි රූපයයි ගැටීම නිසා එහි පහළවන සිත් ඇති වුණා ඔන්න ඔය තුනතම පස්සේ කියලා කියනවායේ අප නිතර ප්‍රකාශ කරලා තියෙනවා චක්කුංජ පටිච්ච රූපේක උප්පද්දති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ අසත් රූපයත් නිසා චක්කු විඥානය පහළ වෙනවාය ඒ තුනේ එකතුවට පස්සේ කියනවායි කියලා. එතකොට මේ තින්වත් අය සලකන්න තේරුම් ගන්න ඉන්ද්‍රියන් වලට අසකන නාසය ආදී ඉන්ද්‍රියන් වලට අරමුණු හමු වුණාට පසුව ඒ අරමුණු තුලින් දැනීමක් ඇතිවීම ඇති වෙනවා අන්න ඒ අරමුණුයි ඉන්ද්‍රියයි දැනීමයි කියන තුනම එකට එකතු කරලා කතා කරනකොට අප කතා කරනවා අප කියනවා පස්සය කියලා. ඒක තේරුම් ගන්නට ඕන. එතකොට දැන් අපි කතා කරේ නාම රූප පත්‍ය පස්සෝ කියලා දැන් හිතන්නේ උත්පත්තියෙන්ම අන්ධ මිනිහෙක් ඉන්නවා නමුත් හිත තියෙනවා ඔහුට රූප බලලා හිතක් ඇති කරගන්නට පුළුවන්ද බෑ හේතුව ඇහැ නෑ ඔහුට රූප බලලා හිතක් ඇති කරගන්න උත්පත්තියෙන්ම දීරි මිනිහෙක් සිටිනවා ඔහුට හිත තියෙනවා නමුත් ශබ්දයක් අහලා ඒ ශබ්දය දැනගන්න හිතක් ඇති කරගන්න පුළුවන්ද බෑ හේතුව මොකද අර රූපේ නෑ ඇහැ නෑ ඒක නිසා රූප බැලීමේ සිතක් ඇති කරගන්නට බෑ කන නෑ මේ කම් පිට නෙවෙයි කනේ ශබ්දයේ ඇහෙන සෝත ප්‍රසාදය ඒක නෑ ඒක නිසා ඔහුට ශබ්ද අහලා දැනීමක් ඇති කරගන්නට බෑ මේ දැන් ධක්ම ලෝකවල අය ධක්මීන්ට නාශේ තියනවා මේ වගේ නමුත් ගඳ සුවඳ දැනෙන ගහන ප්‍රසාදේ නෑ දිව තියෙනවා දිව තිබුණට රස දැනෙන ජීවා ප්‍රසාදේ නැහැ. කය තියෙනවා කයට පොට්ටබ්බේ දැනෙන කාය ප්‍රසාදේ දක්නින්ද නැහැ. ඒවා ඉවත් වෙලා. මේ අන්දයෙන් උත්පත්තියෙන්ම දිවිකුට මේ කනේ පියවි කන්සෙප්ට් තිබුණට ධාන ප්‍රසාදේ නැහැ. ඒක නිසා ඒකෙන් ගහන නෙමෙයි මේකට කියන්නේ සෝත ප්‍රසාදේ නෑ. ඒ සෝත ප්‍රසාදේ නැතිවීම නිසා ඔහුට ඇසින්නේ නෑ. එතකොට අපිට තේරුම් ගන්නට ඕන රූපපත්‍ය පස්සෝ. දැන් නාම රූපපත්‍ය පස්සෝනේ අපි කිව්වේ. දැන් අපිට තේරෙන්න ඕන මේ රූපේ නිසායි පස්සේ ඇති වෙන්නේ කියලා. රූපපත්‍ය පස්සෝ. ඒක පැහැදිලි. එතකොට අපි හිතන්න මේ රූප තිබුණත් අපේ හිත නැත්නම් අපව තදේ නින්දකට වැටිලා ඉන්නවා නැත්නම් සිහිසන් නැතිලා ඉන්නවා නැත්නම් ඔපරේෂන් කරන්න වාගේ අවස්ථාවකදී අප සිහි නැති කරවලා සිටිනවා ඒ අවස්ථාවේදී අපේ කන තියෙනවා ශබ්දයේ තියෙනවා කනට ශබ්දයේ වැටුණට ඒක දැනෙන සිතක් ඇතිවන්නේ නැහැ අප තද නින්දකට වැටිලා ඉන්නවා මధుරෝ එහෙම කනවා කය කයක් තියෙනවා කන සත්‍යයක් තියෙනවා නමුත් දැනීමක් ඇතිවන්නේ නැහැ මොකද සිත භවාංගගත වෙලා සමහර විට නිදාගෙන ඉන්නවා ඇස් ඇරගෙන රූප ඇහැට පේනවා නමුත් ඇහැට රූප පෙනුනට ඒ පිළිබඳ දැනීමක් ඇතිවන්නේ නැහැ එතකොට අර පස්සේ කියපු එක ඇති වෙන්නට නින්නනේ නාමය අවශ්‍යයි හිත අවශ්‍යයි හිතේ පැවැත්ම තිබිය යුතුයි ඒක නිසා අපි කියනවා නාමපත්‍ය පස්සෝ නාමය නිසා පස්සේ ඇති වෙනවා ඒ කියලා ඉස්සෙල්ලා අපි රූපේ නිසා පස්සේ ඇතිවෙනවයි කිව්වා පසුව නාමේ නිසා පස්සේ ඇතිවෙනවයි කිව්වා මේ දෙක එකට එකතු කරලා අපි කතා කරනකොට නාම රූප පත්‍ය පස්සෝ නාම රූප නිසා මේ පස්සේ ඇතිවෙනය මේ නාම රූප කියන්නේ සලආයතනමයි ආයතන හයමයි ඒක නිසා ඇහැ කන නාසය දිව ශරීරයේ නා රූප චිත නාම ඒක නිසා සලආයතන පත්‍ය පස්සෝ කිව්වත් එතන හරියි දැන් මෙහෙම පස්සයක් ඇති වුණාට පසුව මොකද සිදුවන්නේ? පස්සේ ඇතිවෙච්ච ගමන්ම වේදනාවක් ඇති වෙනවා. කොහොමද? දැන් අපි බලමු මෙතන ලක්ෂණ තරුණ කාන්තාවක් සිටිනවා. ඔහුට ඇලුම් කරන ප්‍රේම කරන තරුණයෙක් ඊළඟම සිටිනවා. කලින් ඇලුම් කරපු ප්‍රේම කරලා පස්සේ තරහ වෙලා පින්නන්ට බැරි තත්ත්වයක් උද්දත් කරලා තවත් තරුණයෙක් ළඟම සිටිනවා. ඒ වගේම භාවනාව දියුණු කරගත් පුද්ගලයෙක් ඒ ළඟම සිටිනවා කියලා. දැන් එහාට රූපේ පෙනුණා අර තරුණ කාන්තා රූපේ ලක්ෂණ රූපය ඒ දකින්නකොටම අර ප්‍රේමය තියෙන ආදරය තියෙන පුද්ගලයා කෙරෙහි ඒ රූපේ දැකීමෙන් සතුටක් ඇති වෙනවා. ඒක ඒ ගැහණු කෙනා කෙරෙහි ඒකාන්තාව කෙරෙහි අමනාපයක් ඇති කරගෙන කලින් සම්බන්ධයක් තිබිලා හරි නැතුව හරි මොකකින් නිසා හෝ තරහෙන් පසුවන එයා දකින අනිත් පුද්ගලයාට ඒ රූපයේ දකින්නකොට තරහවක් දුක් වේදනාවක් ඇති වෙනවා. කලින් පුද්ගලයාට සුඛ වේදනාවක් එකම රූපේ දුන්නා ඊළඟ පුද්ගලයාට දුක් වේදනාවක් ඒ රූපේ ලබා දුන්නා. භාවනාව දියුණු කරගත් සුද්ධලයේ රූපේ දකින්න මිසන කාන්තාවක් කියා හෝ ගෑණියක් කියා ගන්න දෙයක් නෑ මේ උදුහම ගැලෙවුව සම්පූර්ණයෙන් නියම හතර වටින් දහතරාව උතුරන ලී වැක්කෙන රතු පාට මාස් දැල්ලක් නේද මේක මේ හනුකරින් නැතිච්ච නිසා සමින් නැතිච්ච නිසා ගෑණියෙක් කියලා මිනිහෙක් කියලා පෙන්වුවට මේ උදුහම පමණක් ගැලෙවුවත් හැම පැත්ත ඇත්තෙන්ම ලේ වැක් කරන මස් පිටක් පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු මාත්‍රයක් ගැහෙන කොහෙද සමීස කොහෙද ශක්තිය කොහෙද ඔහුට ඇතිවෙන්නේ සුඛයක්ද දුකයක් දුක්ඛයක්ද ඔහුට නැදහත් වේදනාවක් ඇති වෙනවා උපේක්ෂා වේදනාවක් එතකොට අර කාන්තාවට ඕනකමක් තිබුණේ නැහැ සුඛ වේදනාවක් වෙනකොට ඇති කර දීමට දුක් වේදනාවක් ඇති කර දීමට එහෙම නැත්නම් තේසා වේදනාවක් ඇති කර දීමට අපගේ බලන දෘෂ්ටි කෝණයට අනුකූලව අපගේ හැඟීම් අනුව අපගේ සංඥා අනුව ඒ රූපයේ තුලින් කෙනෙකුට සුඛ වේදනාවක් තව කෙනෙකුට දුක් වේදනාවක් තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් ඇති කරලා දෙනවා අර පස්සේ නොතිබුණා නම් එහෙම ඇහැට රූපේ ගැටුන්නේ නැත්නම් ඒ පිළිබඳ සිතිවිල්ලක් ආවේ නැත්නම් අර පස්සේ කියපු එකම වේදනාවක් ඇති වෙනවද? ඇතිවන්නේ නැහැ. මේ වගේ තමයි කනට ශබ්දයක් ඇසුණාන් පස්සේ දැන් මම මේ කියන ධර්මයේ ඇහෙනකොට සමහර අයට සතුටු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට මදහත් වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. තවත් සමහර කෙනෙකුට අවශ්‍ය නම් පටික වේදනාවක් තරහ වේදනාවක් දුක් වේදනාවක් ඇති කර ගන්නත් පුළුවන් මොනවද මේ දිශා බාන්නේ අපිට කිසිවක් තේරෙන්නේ නැහැ කියලා. එතකොට එකම ශබ්දය කෙනෙකුට ශ්‍රෝත ප්‍රසාදී ලැබීම නිසා කෙනෙකුට සුඛ වේදනාවක් තව කෙනෙකුට දුක් වේදනාවක් තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් ලබා දුන්නා. මේ ඇති උනේ කුමක් නිසාද? මේ ශබ්දය කණේ වැටීම නිසා ඒක දැනගන්න සිතක් පහළ වෙච්ච නිසා කණයි ශබ්දයයි සිතයි සෝතපස්සෝ සෝතපස්සේ ඒ පස්සේ නිසායි වේදනාව ඇති වුනේ දැන් තේරෙන්නට ඕන පස්ස පත්‍ය වේදනා කියන එක පස්සේ නිසා වේදනාව අපට ඇති වෙනවා නාසයට ගඳ සුවඳක් දැනනත් එහෙමයි දිවට රසක් දැම්මත් එහෙමයි, කයට ස්පර්ශයක් දැම්මත් එහෙමයි, මනසට නොයෙක් දේවල් අරමුණු වුණත් එහෙමයි, පස්සපච්චය වේදනා. පස්සේ නිරුද්ධ වුණොත් එහෙම පස්සේ නැත්නම් එහෙම පස්සේ නැත්නම් වේදනාවක් නිරුද්ධ වෙනවා වේදනාවක් නැති වෙනවා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ ඒක පැහැදිලි වෙන්න ඕනේ. මේ ගැඹුරු කරුණු මේ සරල කරුණු කාටත් තේරෙන්න ඕනේ මේ අපේ සංසාර ගැනීමට සමුදය සත්‍ය දැකීමට ඒක නිසා කරනවා සුඛ වේදනාවක් ගෙන දෙන්නේ නැත්නම් කිසිවකට අපි ආශා කරන්නේ කිසිම කාන්තාවකට කිසිම පියුමේ පිළිසෙකට අපි ආදරය කරන්නේ ආශා කරන්නේ ඒ තුලින් අපට සුඛ වේදනාවක් ඇති කර දෙන්නේ නැත්නම් කිසිම වස්තුවකට අපි ආශා කරන්නේ නැහැ ඒ වස්තුව තුළින් අපට සුඛ වේදනාවක් ඇති කරගන්නට බැරි නම් ඇත්ත වශයෙන්ම මේ වස්තු වේදනා ඇති කර දෙනවා නෙවෙයි අපේ මෝඩකම නිසා ඒ වස්තු තුළින් වේදනා අප ඇති කර ගන්නවා අපේ සංඥාවට අනුකූලව අප හිතන ආකාරයට අනුව එතකොට ඒ පස්සේ නිසා වේදනාව ඇති වුණා වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනවා දුක් වේදනාවක් ඇති වෙච්ච ගමන් අපි සුඛ වේදනා විඳීමට බොහොම කැමති සංහාවක් ආශාවක් තිබෙනවා. ඒ දුක් වේදනාවෙන් නැති කරගන්නට ආශාවක් පහළ වෙනවා. ඇයි දුක් වේදනාව නැති කරගන්නේ? දුක් වේදනාව නැති කරගන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි. අපි සැපය විඳින්නට ආශාවක් තිබෙන නිසා සැපේ විඳින්නට කැමති. ඒක නිසා දුක් වේදනාව අප නැති කර ගැනීමට දුක් වේදනාවක් ඇති වුණාට පසුව අප සිත් තුළ ආසාවක් ඇති වෙනවා. දැන් දුකක් නැතිවෙච්ච ගමන්ම සැපයක් ලැබෙන්නේ උපේක්ෂාවක් මැදහත් වේදනාවක් ඇතිවන්නේ. අර මැදහත් වේදනාවේ ඉන්න ආසාවක්. දුක නැති කරන්නේ මොකටද? දුක විඳින්නට කැමති නෑ. ඒක නැති වෙලා ඇති වෙන උපේක්ෂා වේදනාව විඳීමට අපි කැමතියි. මේ වේදනාවක් නැත්නම් ආශාවක් නෑ ඊට නිසාම බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාපච්චය සංහා වේදනා නිරෝධා සංහා නිරෝධෝ වේදනාව නිසා සංහාව ඇති වෙනවා වේදනාව නිසා වේදනාව නිරුද්ධ වීමෙන් සංහාව නැති වෙනවා කියලා හේතුවෙන් ඵලය එතකොට මේ වේදනාව තුළින් සංහාව ඇති වෙන්නේ ඇයි අපගේ තියෙන නොදක්කම නිසා මෝඩකම නිසා මෙතන ඉඳලා අවිද්‍යාව මෝඩකම නොදක්කම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව මෙතන ඉඳලා යන්නේ ඇහැ සහල වෙලා රූපේ ගැටිලා ඒ සිතින් විඥානයක් ඇති වෙච්ච පමණින් අවිද්‍යාව නැහැ. ඒක දැනීම මාත්‍රයක් ඇති වූ පමණින් අවිද්‍යාව එන්නේ නැහැ. ඒක තුලින් සුඛ වේදනාවක් ඇති කරගෙන ඒකට ආශා කරන්ට පටන් ගන්නකොටම ඒක පසුපසින් ක්‍රියාත්මක වෙනවා අවිද්‍යාව මොකද්ද අවිද්‍යාව කියන්නේ අපි දන්නේ දුක්ඛ සමුදය සත්‍යය මේක නිසා මේ ආශාව නිසා දුකක්ම ජනිත කරන අය සංසාරේ නිබක්න කරන අය සතර දැනිවල බැටි ගැටගහන අය කියන එක අප දන්නේ නැහැ අප හිතන්නේ ආශාව බොහෝම හොඳ දෙයක්ය, සබාගත යුතු දෙයක්ය, ඇලුම් කළ යුතු දෙයක්ය. මේ ආශාව අපට සැපගෙන දෙන දෙයක්ය කියලා වැරදි අවබෝධයක් තිබෙනවා. ආශාව ඇති වෙනකොටම දුක ඇති කරගෙනමයි ඇති වෙන්නේ ආශාව. පස්ව මේක තේරෙවි. ඒ අවිද්‍යාව නිසා දුකේ පැත්තකින් තේරෙන්නේ නැහැ දුක්ඛ සමුදය දුක ඇති වෙන හේතුව තේරෙන්නේ නැහැ මෙන්න මේ හේතුව නිසා අර සංවේදනා පත්‍ය සංහා වේදනාව නිසා සංහාව ඇති වෙනවා දැන් මේක තේරෙන්නට ඕනේ මේවා ගැඹුරු කරුණේ ගැඹුරු කරුණු මේවට අදාළ ඒවා බරපතල කරුණු තියෙනවා ඒවම එකක්වත් ප්‍රකාශ කරන්නේ නැහැ එතකොට ඒ වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනකොට ඒ තණ්හාව නිසා අප ඒක අල්ලා ගන්නවා දෙවි කොට ග්‍රහණය කරනවා උපාදාන කරනවා සුඛ වේදනාවක් වෙන දින වස්තුව එක්කෝ වස්තුව කියන්නේ ජීවි හෝ අජීවි ඒ කියන්නේ කාණයක් තියෙන හෝ කාණයක් නැති කිය සුඛයක් ගෙන දෙනකොට අපි ඒක දෙවි කොට අල්ලා ගන්නවා මමයේ මගේ කක්කේ කියලා එකතකින් එහෙම නැත්නම් ඒ සැප වේදනාවම දැඩි කොට අල්ලා ගන්නවා මගේ සැප වේදනාව මගේ දුක් වේදනාව කියලා තවත් අතකින් මම මගේ කියලා අල්ලා ගන්නකොට අත් ආත්මයක් වශයෙන් ගන්න ආත්ම උපවාදෝ මේ උපාදානේ ඇති වෙනවා කාමයක් වශයෙන් අර වේදනාව අල්ලා ගන්නකොට කාම උපාදානිය තියෙනවා සමහර වෙලාවට වැරදි දෘෂ්ටියක් උපාදාන කරනවා වැර සමහර වෙලාවට වැරදි නිවන් මාර්ගක් කියලා යන විමුක්ති මාර්ගය කියලා යන නැත්නම් සැපේ ලබා දෙන සැපේ ලබා දෙයි කියලා හිතන යම් කිසි ක්‍රියා මාර්ගයක් පදින් අල්ලා ගන්නවා අපි සැපේ විඳින්නට ආසයි බක්ම ලෝකයේ ඉපදිලා සුද්ධාත්මයේ සමග එක්කලා ඒ සැපේ විඳීමට ආශාව නිසා දෙවියන්ට යාඥා කරනවා ඒ සැපේ ලැබ ගැනීමට ඒ යාඥා කිරීම උපාදාන කරනවා දික්ඛි උපාදානයකින් මේ විදිහටයි ආශාව තුළින් උපාදානීය ජනිත වන්නේ දැන් මොකද වෙන්නේ උපාදාන කළාට පසුව උපාදාන සත්‍ය බහූ අල්ලාගත්වාට පසුව ඒ තුලින් කුසල කුසල සංස්කාර ඇති වෙන්නට පටන් ගන්නවා. අපි අර ඉස්සල්ලාම කියපු අර ලක්ෂණ කාන්තාවගේ රූපයක් දැකලා ඒක දැකපු මාත්‍රයෙන් නතර වුණා නම් ආසාවක් ඇති වෙන්නේ ආසාව නිසා ඒ රූපය මෙහෙම ගාහණය කරන්නේ නැහැ. ඒවා ඔක්කොම ඇති වුණොත් ඒ රූපේ ග්‍රහණය කරාට පස්සේ මොකද වෙන්නේ? ඒක ලබා ගන්නට නොඑක ආකාර කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා ඒවා ලබා ගත්තට පස්සේ ඒක ආරක්ෂා කරන්නට කායික වාචික මානසික ක්‍රියා සැප සම්පත් ලබා දෙන්නට ඒ ක්‍රියා ඒ ත්‍රිවිධ ක්‍රියා සිදු කරනවා ඒ අතර තුලින් සමහරට කුසල සිදු වෙනවා අකුසල සිදු වෙනවා මේ විදිහට උපාදාන කරන්න කරන්න අල්ලන් අල්ලන් ඒ තුලින් අපේගේ సంతානයේ තුලින් කුසල අකුසල සංස්කාර දලාගෙන දලාගෙන යන්නට පටන් ගන්නවා මේක බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේ තවත් සූත්‍ර කීපයක සඳහන් වෙලා තියෙන ලක්ෂණ කතාවක් වේදනාපත්‍ය තණ්හා වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා තණ්හාපත්‍ය ඊට අපට වේදනාව නිසා සංහාව ඇති වෙනවා. සංහාව ඇති වෙච්ච ගමන්ම අපි හොයන්ට යනවා. සංහා පටිච්චය පච්චය පරිේෂණ. සංහාව නිසා හොයන්න යනවා. මොකද්ද හොයන්න යන්නේ? ඇහැට රූප හොයන්න යනවා. කනට ශබ්ද හොයන්න යනවා. නාසයට ගඳ සුවඳ හොයන්න යනවා. දිවට රස හොයන්න යනවා. ශරීරයේ පොට්ටබ්බයන් හොයන්නට යනවා. මනසට ධර්මයන් හොයන්නට යනවා. සංහාවෙන් ලාභයෙන් දවන සංහාව නිසා පරිේශණය කරනවා. පරිේශණය කරන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ඇහැට රූප වේවා එක්කෝ යනවා ටෙලිවිෂන් කරා නැත්නම් චිත්‍ර පරිශාලා කරා යනවා කනද ශබ්ද හොයාස හොයන්නට යනවා නැත්නම් ඔය මොනවාද සංගීත ප්‍රසංග වාගේ වකරා යනවා මේ රූප ශබ්ද ආදී අරමුණු අපි සර්සලා යනවා සංඥම් පටිච්ච පරිේශනා පරිේශණය කරන්න ගියාම පරිේශනම් පටිච්ච ලාභෝ දැන් පරිේශණය කරන නිසා අපිට ලැබෙනවා රූපෝ හොය හොයා යනවා චිත්‍රපරිශාලාවට ගියා රූපේ දැක්කා ටෙලිවිෂන් එක ගාවට ගියා රූපේ හොයන්න ඒක දැක්කා කනට ශබ්ද හොයන්නට ගියා ශබ්ද ආවා ලැබෙනවා අරමුණු මේ ඉන්ද්‍රියන්ට අරමුණු ලැබුණට පස්සේ මොකද වෙන්නේ පරිේෂණම් පටිච්චලාභෝ ලාභම් පටිච්ච විනිච්ඡයෝ ලාභයක් ඒක අරමුණු ලැබුණට පස්සේ අපි තීරණය කරනවා මේක හොඳය මේක නරකය මේක හොඳක් නැති නරකක් දෙයක් කියලා විනිශ්චය කරනවා විනිච්ඡයන් පටිච්ච ඒ විස්කන්ධ රාගෝ ඒකේ නිසා අපි ඒකට කැමැත්තක් ඇති වෙනවා සමහර වෙලාවට එකම දේ නැවත නැවත බලනවා. එකම සද්දේ නැවත නැවත අහනවා. සැසත් ගමාගෙන අහන්නේ මොකද? අර විනිශ්චයන් ප්‍රතිලාභය නිසා විනිශ්චය කළා මේක හොඳ දෙයක් කියලා විනිශ්චය නිසා අපිට චන්දරාගයක් ඇති වෙනවා කැමැත්තක් ඇති වෙනවා චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං අල්ලා ගන්නවා මගේ කියා හෝ හොඳ දෙයක් කියා හෝ අල්ලා ගන්නවා අල්ලාගත්තට පස්සෙ මොකද්ද වෙන්නේ? අද්දෝසානම් පටිච්ච පරිග්ගාහෝ මෙහෙම ලං කරගන්නවා. බදා ගන්නවා මොනවද බදා ගන්නේ? රූප වේදනා සංඥා සංඛාර කියන පංචස්කන්ධ. එහෙම නැත්නම් මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා මේ ඔක්කොම පංචස්කන්ධයට ඇතුළත්. බාහිර රූපත් රූපස්කන්ධයට ඇතුළත් මේවා අපි මෙහෙම බදා ගන්නවා කරපිට සබා ගන්නවා මුළු ලෝකයක් පොළොවේද තබාගෙන බරයි බරයි කියලා අපි කෑ ගහනවා බර තබාගත්තේ අපමයි ඔළුව පිට අපමයි ඒ බරින් දුක්ඛින්නේ නමුත් ඒක තේරෙන්නේ පසුපසින් අවිද්‍යාව මේ විදිහට අපි අල්ලා ගත්තාට පස්සේ මොකද වෙන්නේ? අජෝසානම් පටිච්ච මච්චරියම් මසුරු බව ඇති වෙනවා. දැන් අපි ප්‍රිය කරන කාන්තාවක් හරි පුරුෂයෙක් හරි තවත් කෙනෙක් අතපත ගානවා නම් දැක්කොත් බොහෝ මොහොතක් හොඳට හිත පවතී. එයි මසුරුකම සමාජයේ වස්තුවක් තවත් කෙනෙකුට අතපත ගාන්නට පරිහරණය කරන්නට දෙන්න හැකියාවක් නැහැ. මසුරු භාවයක් ඇති වෙනවා මේක ඇසත් එකක් වුණත් මෙතන තියෙන වෙන කෙනෙක් අතපත ගන්නවා නම් අයිතිකාරයාගේ හිතත් අතපත ගන්නවා යා. සැනසෙක විතරක් නෙවෙයි. එයාගේ හිතත් අතපත ගෑවෙනවා. ඒ තුළින් මසුරු බවක් මච්චරියම් පටිච්ච ආරක්කෝ මේ මසුරු බව නිසාම අපි මේවා ආරක්ෂා කරන්නට යනවා. මේ අපේ සංසාර ගමන යන ආකාරය මේ විස්තර කරන්නේ මහා නිදාන සූත්‍රයට අනුකූලව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක පාඨයන්ට අනුකූලව එතකොට ආරක්ෂා කරන්නට ගියාම ආරක්ෂම් පටිච්ච සත්තාදාන දණ්ඩා දාන කලා විග්‍රහ විවාද තුන් තුන් තේසඤ්ඤ මුසාවාදා අනේකා පාපකා අකුසල ධම්මා සම්භවಂತಿ මෙහෙම ආරක්ෂා කරන්නට ගියාම අපි ශ්‍රද්ධා දාන ආයුධ ගන්නවා, දණ්ඩා දාන දඬු ගන්නවා, කලහ විග්ඝා විවාද, කලහ කරනවා, විවාද කරනවා, තුන් තුන් බාණුම් ගනුම් කියනවා, මුසාවාද බොරු කියනවා, පිසුනාවාද පරදසීලම් කියනවා, ඈ අනේකා පාපක අකුසල ධම්මා නුක්කාකාර අකුසල ධම්මයන් සම්බවන්ති පහළ වෙනවා. මොකක්ද මේ මේක තමයි මේක තමයි උපාදාන පත්‍ය බහු උපාදානයේ නිසා කර්ම රැස් වෙනවය කුසල කර්ම අකුසල රැස්ම රැස් වෙනවය කියලා. දැන් මේ විනාට කියන්න තියෙන කාරණාව ටිකක් ගැඹුරින් අහන්නට ඕන. මොකද භවපත්‍යා ජාති අපි පටන් ගත්තේ જાතියෙන් එතෙන්දයි මේ යන්නේ නැවතත්. මේ චක්‍රේ කරකීගෙන යන්නේ එතෙන්දමයි. එතකොට අපි කලින් කිව්වා වේදනාවෙන් සංනාවක් ඇති උනේ අවිද්‍යාව නිසාය. සංනාව දැඩි කොට අල්ලා ගත්තේ ඒ අවිද්‍යාව නිසාය. දැඩි කොට අල්ලා ගැනීම නිසාම දුකක් ඇති වෙනවා. ඒ දුක දන්නේ නැහැ. ඒකයි උපාදාන ඔක්කොම අත්හරින්නට ඕනක්. උපාදානයේ නිසා කර්ම රැස් වෙනවා මොනවද කුසල් අකුසල් එතකොට අකුසල් රැස් වෙන්නේ කුසල් රැස් වෙන්නේ දෙකම අවිද්‍යාව නිසා මේක සමහර විට නොතේරෙන්නත් පුළුවන්. අකුසල නම් අවිද්‍යාව නිසා මෝඩකම නිසා සිදුවෙනවායි කියලා කවුරුත් පිළිගන්නේ. කුසල සිද්ධ වෙන්නේ ඇයි? ඒත් අවිද්‍යාව නිසා. ඇයි? මේ කුසල නිසායි සංසාර ගමන දික් වෙන්නේ. අකුසල් වලින් යම්සේ සංසාර ගමන දික් වෙනවා නම් කුසල් වලිනුත් ඒ ආකාරයෙන්ම සංසාර සංසාර ගමන දික් වෙනවා. සංසාර ගමන දික් කරන දෙයක් අපි අභිනන්දනය කරනවා ආස්වාද කරනවා ඇලුම් කරනවා සුසු වෙනවා එතකොට මේ කුසල කරන්නට එපා කියලා වැරදි අවබෝධයක් ඇති කරගන්නට එපා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පුළුවන් තරම් කුසල රැස් කරන්නටේ කියලා. මම කියන්නේ ඒක නෙවෙයි. මේ සංසාර ගමන ඇති පැවතීගෙන යන ආකාරය සහ නැවතෙන ආකාරය කියන යපු කියන්නේ. කුසල රැස් කිරීම වෙන දෙයක්, කුසල රැස් කරන හේතුව තවත් දෙයක්. එපා කියන එක නෙවෙයි. මෙන්න මේ කුසල් වලින් අපට දුකක්මයි ගෙන දෙන්නේ. අපි පටන් ගත්තේ මේ සංසාර මේ මහ දේශනේ පටන් ගත්තේ දුක දුක නිදලා ඉතින් මෙමෙතේෂ්ඨ මේ මොහොත දක්වා මහා දුක්ඛස්කන්ධයක් අපි අධ්‍යක්කා අවිද්‍යා නිරෝධ කළාට පසුව අවිද්‍යාව සංසිඳුවට පසුව කුසල අකුසල ලොක්කම් පැත්තකට වීසි කරලා කුසලයක් නැති අකුසලයක් නැති සිතක් ඇති කරගෙන ජීවත් වන්නේ පිරිසිදු සිතකින්. ඒ අවිද්‍යා පත්‍යා පුඤ්ඤාදි සංඛාරා අවිජ්ජාපච්චය අපුඤ්ඤාදි සංඛාරා අවිජ්ජාපච්චය ආනිඤ්ඤාදි සංඛාරා අවිජ්ජාව නිසාම කුසලස් ඇස් වෙනවා අවිජ්ජාව නිසාම අකුසලස් ඇස් වෙනවා අවිජ්ජාව නිසාම ආනිඤ්ඤාදි සංඛාර කියන්නේ හතරවෙනි ධ්‍යාන සහිත ඒ නිහා ධ්‍යාන ඒ ධ්‍යාන සිතුත් ඇති වෙනවා ඒවත් කුසල එතකොට අපි මේ තියෙන නොදක්කම නිසා, මෝඩකම නිසා සංසාරේ විග්ගස්සන වත්තදාමී කුසල් වැඩිපුර කරනවා. එහෙම නැත්නම් කුසලයේ උපාදාන කරනවා. කුසල් හොඳ දෙයක් කියලා කුසල් රැස් කරගෙන යනවා. යන වෙලාවේදී අපේ මරණය කොයි වෙලාවෙ හරි සිදු වෙනවා. සිදු වෙනකොට අපි එක ක්‍රමයකින් මේ මොහොතේ මරුණා අපි යම් දෙයක් හිත හිතා ඉන්නකොට නැරෙන්නේ යම් දෙයක් කර කර ඉන්නකොට නැරෙන්නේ යම් දෙයක් කතා කර කර සිටිනකොටයි නැරෙන්නේ ඒ සෑම ක්‍රියාවක්ම සිතුවිල්ලක්ම වචනයක්ම කුසලියෝ අකුසලිය ඇති එතකොට මරණ වෙලාවේදී මේ කර්මේන ආකාරයක් තියෙනවා කර්ම ඥානයක් මොකද්ද අපි කරුක කර්මයක් කරලා තිබුණා නම් මරණ වෙලාවේ કોઈ කර්ම තිබුණත් ඒක ඉතිරියටම එනවා මොනවද කරුක කර්ම දෙමෝපිය මරලා තියෙනවා නම් තහතන් වහන්සේ කෙනෙක් මරලා තියෙනවා නම් මේ අය කරුක අකුසල කර්මයක් කරලා ඒවා කවුරුත් කරන්නේ නැහැ අනිත්‍යය ගැන කතා කරන්න දෙයක් නැහැ ඒව කරන්න බෑ මේකින්වත් අයට එතකොට කුසල පස්සේ නම් ධ්‍යාන සිතක් උපදවගෙන තියනවා නම් ධ්‍යාන සිත මුත්‍රිහිදී පවත්වාගෙන යන ශක්තියක් වෙනවා නම් ඒ ධ්‍යාන සිත මරණ මොහොතේදී ධර්ම කම්මයක් වශයෙන් ඉදිරිපත් වෙනවා එහෙමත් නැත්නම් මාර්ගයක් ලැබලා ඵලයක් සෝවාන් ආදී මාර්ග ඵලයක් ලැබලා තියෙනවා නම් ඒ සෝවාන් මාර්ග ඵලයේ ලැබීමට පෙර ආසුව තිබුණු අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සංස්කාර සම්මස්නේ කළ ඒ ඥාන සංප්‍රයුක්ත සිත එනවා ප්‍රතිසාර මරණ මොහොතේදී ධර්ම කර්මයක් වශයෙන් ඒවගෙන මේ සින්වත් ඇයට යැපෙන් සඳහා පවතින්නට පුළුවන්කමක් තියේද කුසල දරුක කර්ම ගැන අදු වශයෙන් සූවාන්වත් නිමිති කෙනෙකුට අදු වශයෙන් ධ්‍යානයක් වශී කරගෙන සිටින්නේ නැති කෙනෙකුට ගරුක කර්ම මත රඳා පවතින්නට හැකියාවක් නැහැ. එහෙම නැත්නම් අර ආසන්න කර්මයනවා මරණ වේලාවේ ආසන්න කියන්නේ මැරෙන්න ඕන මෙන්න කියනකොට කර කර හිතපු කීතියා හිතපු සිත සිතා හිතපු දෙයක්. මේ මොහොතේ නැරුණත් මොනක් හරි කර්මයකේ දිලා ඉන්නේ. බෝම්බයක් දාලා දැන් අපි ඔක්කොම නැත්නම් ඔක්කොම කුසල කර්ම කර කර ඉන්නේ ඔක්කොම සුබදිගාමි වෙයි. උසහත් වෙලා ඉන්න කෙනෙක් ඉන්නේ නම් තීරණම් පාඩ. මොකද ආසන්න කර්මය කුසල නිසා එහෙම නැත්නම් ආසන්න එකක් නැත්නම් අපි නිතර නිතර ප්‍රගුණ කරලා පුහුණු කරලා නැවත නැවත වඩලා තියෙන එකක් ආසීන කර්මයක් මරණ මොහොතේ ඉපත් වෙනවා එහෙම නැත්නම් ඒ ඒ කීප කොටස් තුනම ඉන්නේ නැත්නම් සංසාරේ පුරා කරපු කවර කුසල අකුසල කුසල අකුසල කර්මයක් මරණ මොහොතේ සිහිපත් වෙනවා ඒක කර්ම ඥානයක් මේ විදිහට මේ කර්ම අපට සිහිපත් වෙන්නේ ඇයි අපි කර්ම රැස් කරන නිසා කර්ම රැස් කරලා තියෙන නිසා මරණ මොහොතේ එකාතකින් මේ විදියට කර්ම තියෙනවා අපි ළඟින්ම අපේ ශෙවණැල්ල වගේ. ශෙවණැල්ල ශරීරයෙන් ඈත් වෙලා නැහැ ශරීරය ගෑවිලාම තියෙන්නේ. ඒ වගේ අපේ කර්ම අප ළඟම ගෑවිලා තියෙනවා කර්මක්ෂය කරලා නැහැ. ඒක නිසා එකාතකින් අනිත් සැදී අපි මැරෙන්න යනකොට ජීවත් වීමේ ආශාව තවම තියෙනවා ජීවත් වෙන්නට. ආශාව නැතුව නෙවෙයි මැරෙන්නේ. තව තවත් ජීවත් වෙන්නට, තව තවත් ජීවත් වීමේ ආශාව, අපේක්ෂාව පොඩි බඳගෙන කරදාගෙන සිට තුළ. සමහර විට මේ ජීවිතයේ සියදී නසා ගන්න කෙනෙක් වුණත් ඒදී නසාගන්නේ ඊට වැඩිය හොඳ තැනක උපදීමේ අපේක්ෂාව තුලින් භවී රඳා සිටීමේ ආශාව, භවී නැවතී සිටීමේ ආශාව, භවආශාව ඔහුතේ තියෙනවා. මේ තුන්වත් අය හිතනවාද මැරෙන මෙතේ මේවා නැහැ කියලා. පහත් නෝ කෙනෙකුට ආව. භවී රඳා සිටීමේ ආශාව තියෙනවා. අනිත් අතින් මරණ මොහොතේදී මේ පංචස්කන්ධය මමය මගේය කියලා අල්ලාගෙන සිටිනවා. අස්මිමානිය දුරු කරපු නැති සෑම කෙනෙක්ම ඒ මම මගේ මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම අල්ලාගෙන සිටිනවා. සෝවාන් වෙච්ච කෙනෙක් සක්කාය දිට්ඨිය නැති කරලා ආත්මයක් නැහැ කියන හැඟීම තියෙනවා. නැති කළා. නමුත් ඔහුට මම සිටිනවා කියන හැඟීම අස්මිමානිය තිබෙනවා. මේ අස්මිමානිය මම කියලා මගේ කියලා කෙනෙක් සිටින බව අපේ සිත තුළ තියෙනවා මැරෙන මොහොතේ. සැලපදියම් වෙලා යකින් එතකොට අනිත් අතින් අපි මේ සංස්කාර ලෝකයේ අල්ලගෙන උපාදාන කරගෙන දෙවිව ගාමනය කරගෙන සිටින්නේ. එයි එක්කෝ දෙමව්පියෝ නැත්තම් සහෝදර සහෝදරයෝ ගෑනු අබුදරුවන් වතු පිටි දීපල එහෙම නැත්තම් කාම ලෝකයේ අල්ලගෙන එහෙම නැත්තම් රූප ලෝකයේ අල්ලගෙන එහෙම නැත්තම් අරූප ලෝකයේ අල්ලගෙන ඊළඟට දීෂ්ඨීමේ ආශාව උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන පසුපසින් මැරෙන වෙලාවේ උපාදානය අපේ සිත් තුළ තියෙනවා. උපාදාන නිරෝධයක් ඇතිවන්නේ රහතන් වහන්සේට පමණයි යත් සෑම කෙනෙක් තුළම මේ උපාදානය තිබෙනවා. දැන් මැරෙන මොහොතට පිටුලා මරෙන්න උන්න මෙන්න නමුත් පසුපස්සේ ඔක්කොම මේ ධර්ම තියෙනවා කර්මයක් තියෙනවා මම මගේ කියන ආශාවක් තියෙනවා භවයේ රැඳී සිටීමේ කැමැත්තක් තියෙන මම මගේ කියන දෘෂ්ටිය වැරදි අවබෝධය තියෙනවා භවයේ රැඳී සිටීමේ ආශාව තියෙනවා මේවා පසුපසින් කවුද ඉන්නේ කවුද මේ නාට්‍යයේ නැතුම්කාරයා නැවුම්කාරයා පසුපසින් අපි මුලා කරන අවිද්‍යාව තියෙනවා මේ ධර්මය හරියට අවිද්‍යා දර්ශනය දකින්නට පුළුවන් මේ මාර්ගඵල ඉහළ මාර්ගඵල ලබන කෙනෙකුට පමණයි මේ වාසුතමේ ඥානයේ වශයෙන් හෝ චින්තාමේ ඥාන වශයෙන් හෝ ඇති කරගන්නට බලන්න. එතකොට අවිද්‍යාව පසුපසින් තියෙනවා. ලෝකයේ නවුන් කාර්යය ළඟම ඉන්නවා අප ළඟම කවුද අවිද්‍යාව නොදත්කම මූලිකම මෙන්න මේ ධර්මත් යාදනයි අපේ මරණය සිදු වෙන්නේ. අපිට සංස්කාර අත්හරින්න කැමැත්තක් නැහැ. ජීවිතේ අත්හරින්න කැමැත්තක් නැහැ. ජීවිතේ අපේක්ෂාව තියනවා, උපාදාන අත්හැරගෙන අල්ලගෙන සිටිනවා. දැන් මැරෙනවා. මැරෙන්නේ කර්මය සිහි කරගෙන. ඒ සිහි කරපු කර්මයට අනුකූලව කුසල කර්මයක් නම් හොඳ තැනක ඒකේ ප්‍රතිවිපාකයේගෙන දෙයි. ප්‍රතිසන්දි විඥානයේ ගෙනදී අපට සීපත් උනේ අකුසල විපාකයන් නම් අකුසල විපාකෝ ගෙන දෙන තැනක දුකතියක පිහිටදී එතකොට නැවත ඉපදුනාට පසුව අපි මේ දේශනාව පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයේ මේ ප්‍රතිසන්දි විඥානයේ තමයි නැවත ආවේ අපි පටන් ගත්තු මව කුසේටමයි අයෙක් මේ ගියේ අපේ කතාවට හැරෙකිලා එයින් පස්සේ මොකද වෙන්නේ විඥාණය ඇති වුණාට පසු නැවත අර කලින් කිව්වා වගේම නාම රූප ඇති වෙනවා ආයතන ඇති වෙනවා අසාදී ඒ වටින් අරමුණු ගැටෙනවා ඒව තුලින් වේදනා ඇති වෙනවා අයතන්නහව ඇති වෙනවා අපට ඇහැ කන නාසය ආදීට අරමුණු ලැබෙන්නේ හොඳ අරමුණු අපි කලින් ආත්මවල කළ තියෙන කුසල අකුසල විපාක වලට අනුව නරක අරමුණු ලැබෙන්නේ හොඳ අරමුණු ලැබෙන්නේ මේ අරමුණු ආවට පස්සේ ඒක කර්මීය විපාකයක් වශයෙන් ඒකම විපාකයෙන් නැවත කර්මයක් බවට අපපත් කර ගන්නවා මූලිකම නිසා. අපිට නරක රූප ශබ්ද ගන්ධ රස දැනගෙන නොබලා ඉන්නට බෑ නොසා ඉන්නට බෑ ඒවා අපි කර අකුසල කර්ම වල විපාක වශයෙන් අපිට ඇති වෙනවා විපාක වත්‍යයක් වශයෙන් වත්‍යයක් වශයෙන් කරකිරීමක් වශයෙන් එතකොට මේ විපාකයේම අපි නැවත කර්මයක් බවට පත් කර ගන්නවා ඇතිවෙච්ච එකට ගැටෙනවා ඇතිවෙච්ච එකට ඇලෙනවා නැවත නැවත අර විදිහටම සංස්කාර ජනිත වෙනවා නැවත නැවත උපදිනවා පුනක් පුනං ජායති යතිච පුනක් පුනං සිවතිකං හරಂತಿ නැවත නැවත ඉපදෙනවා පුනක් පුනං ජායති පුනක් පුනං නීයති නැවත නැවත මැරෙනවා පුනක් පුනං සිවතිකං සිවතිකං හරಂತಿ නැවත නැවත මලමිනී ඔසවගෙන යනවා මග්ගංච ලද්ධා අකුණක් බවාය මේ නැවත නැවත උපදින මාර්ගයේ දැනගෙන මේ ලැබිලා තියෙද්දී මේ මත්තංජ ලද්දා අකුණක් බවාය න පුනක් පුනං ජාති ම නැවත නැවත ජාතිය ගෙනදින්නේ කාටද බුහුරිපන්නෝ ඥානීය කියන කෙනාට ඒකයි අපි කරන්නට ඕනේ. අපේ සංසාර ගමන මේ විදිහට දිගින් දිගට දිගින් දිගට පැවතීගෙන පැවතීගෙන පැවතීගෙන මෙතෙක් කල් ආවා මේ සංසාර ගමන නවත්තන්නටයි අපේ මේ උත්සාහය මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ කැරකෙන එකට බ්‍රේක් එකක් ගහලා නවත්තන්නට ඒකයි මේ අපේ භාවනාවේ પરමාර්ථය ඒකයි අපේ අරමුණ ඒකයි අපේ නිවන එතකොට මේ පටිච්ච සමුප්පාද ධර්මයන් භාවනාව තුළින් අත්දකලා ඒ තුළින් ඒ ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා භාවනාවට නගන ආකාරය දැන් අප විස්තර කරන්නට යන්නේ හැබැයි ප්‍රඥාවන්තයින්ටයි මේ ධර්මයේ ගෝචර. මෙතෙක් කරපු ධර්මයේ කාටත් පොදුයි මේ එහාට ආමන්ත්‍රණය කරන්නේ බුද්ධි සම්පන්න පින්වතුනි කියලායි නම්. ඒක නිසා මේ තුලින් මේ ළඟට කියන කාරණා තුලින් පටිච්චසම්පාදයේ අත්දකින්නට පුළුවන් තමාට මේ භූමිය තුලදීම ඒ තුන් ඒ පටිච්චසම්පාද ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම தත්ත්වය දකින්නට පුළුවන් අප කියන විස්තරයට අනුකූලව හරියට කටයුතු කළොත් මේ භූමිය තුලදීම සංස්කාර නිරෝධය දකින්න මෙහිදීම නිවන අවබෝධ කරගන්නට පුළුවන්. ඒක නිසා දැන් කවුරුත් විනාඩි 5ක් භාවනාවේ නිරත වෙන්න මේ ආනාපාන සති භාවනාව කරන අය පීතිපත් සංවේදී සුඛපත් සංවේදී කියන අවස්ථා දෙකකින් කවරක් හෝ ඇති කරගන්න මම පීතිය අධ්‍යක්ෂින් ආස්වාද ප්‍රසආද භාවනාවේ නිරත වෙන අය එහෙම නැත්නම් සුඛය අධ්‍යක්ෂින් ආස්වාද ප්‍රසආද භාවනාවේ නිරත වෙන අය කියන අදිෂ්ඨානයේ චරිත කරගෙන මූලික කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවට සිත යොමු කරලා ඒ ප්‍රීති සුඛ tattve අත්දකින්න නැති කෙනෙක් තමන්ට පුළුවන් පරිදි තරමක් කෝවිත සමාධිමත් කරගන්න ඉදිරියට කියන ධර්ම සමාධිමත් සිතකින්ම ඇසිය යුතු නිසා කවුරුත් විනාඩි 5ක් දැන් භාවනාවක නිරත වෙන්න. ඒ සමාධිමත් සමාධියේ ඉඳන් පවත්වාගෙන යමින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න නැවතත් ඉතිරි වෙනවා. දැන් අපි තීටිපටිසම්මේදී අසුසිස්සාමයේ සික්කති තීටිපටිසම්මේදී පස්සසිස්සාමයේ සික්කති කියන එක ඕ සුඛපටිසම්මේදී අසුසිස්සාමයේ සික්කති සුඛපටිසම්මේදී පස්සසිස්සාමයේ සික්කති කියන දෙකෙන් එකකුයි අද්දක දෙකම ඉලාවේ ඉන්නේ අපේ සිතට මේ වෙලාවේ ප්‍රීතිය දැනෙනවා එහෙම නැත්නම් සුඛය දැනෙනවා දැන් කල්පනා කරන්න මේ සුඛය මගේ ආත්මය කියලා. මේ සුඛය මගේ ආත්මයයි. දැන් ඒ සුඛය දෙසම බලාගෙන ආශ්‍රාස ප්‍රසආස කරන්න ඒ සුඛය අනිත්‍යයට යන හැටි දකින්න. ඒ සුඛයේ ආශ්‍රාස රැල්ල පිළි පවතින සුඛයේ ආශ්‍රාස රැල්ල දී නැති වෙනවා ආස්වාසේ මුලකද සුඛයට මැදට නෑ මැද තිබුණු සුඛය අගට නෑ මේ සුඛය ආත්මය මගේ ආත්මය කියලා අපි ගත්තා මේ සුඛය නැති වෙනව නේද ආත්මය නැති නැති නේද කියන්නේ සුඛය සම්පූර්ණයෙන් නිරුද්ධ වුණත් ආත්මය සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා නේද එතකොට සුඛය ආත්මයක් කියලා ගන්නට දෙයක් නැති දෙයක්. කිසි ආත්මයක් ගන්නට කියලා දෙයක් නැහැ. එතකොට මගේ ආත්මය මේ සුඛ වේදනා විඳිනවා කියලා දැන් සිතන්න සුඛ වේදනාවක් විඳින්නේ ආත්මේ මේ විඳින ඔක්කොම නැතිව ගියා නම් මලත් නබ්බවත මේ ශරීරේ පත් වුණා නම් ඔපරේෂන් කරන්න සිහිනෙත් කළා නම් වේදනා ඔක්කොම දැනෙන්නේ නැතුව ගියාට පසු අර විඳින ආත්මයට මොකද වෙන්නේ ඒකත් නැතුව යනවා එතකොට සුඛ වේදනාව ආත්මය කියලා ගන්න එකත් වැරදි. මගේ ආත්මය සුඛයක් විඳිනවා කියන එකත් වැරදි. දැන් කල්පනා කරන්න මගේ ආත්මය සුඛ දුක්ඛ විඳින්නේ නැති දෙයක්ද? කිසිම දෙයක් නැතුව ගිය සිහි නැති කරපු නැත්නම් සිහි නැති ඇදවැටිච්ච කෙනෙකු තුළ කවර සංඥාවක් තිබේද මොන ආත්මයක්ද එතකොට මේ වේදනාවේ කුයි ආකාරයකින් බැලුවත් ආත්මයක් ගන්නට නැහැ අනිත්‍ය කියන ධර්මයක් මේ වේදනාව ඇතිවිච්ච ආකාරය දැන් බලමු ආස්වාස ප්‍රාස්වාස කුලං කැල්ලා ශරීරය පුරා ගමන් කරනවා ඒක තුලින් ගැනීමක් ඇති වෙනවා ඒ දැනීම තුළින් සුඛ වේදනාවක් අපට ඇති කළා. මොකද්ද මේ පක්ෂපත්‍ය වේදනා? ඔත්තබ්බ රූපය ආස්වාස ප්‍රස්වාස කය කාය ආයතනය දීපේ ගැටීමෙන් කාය විඥානයේ දැනීම ඒ නිසා මෙන්න සුඛයක් දැනෙනවා සුඛ වේදනාවක් දැන් බලන්න පස්යෙන් සුඛ වේදනාව ඇති වෙන ආකාරය පස්සේ නැත්නම් මේ වේදනාව එකක්වත් නැහැ දැන් මේ සමාධිමත් සිටින්න මෙන්න ආශ්වාස කියලා ආශ්වාස ආශ්වාස දෙක යොමු කරන්නේ මෙන්න ආස්වාද ප්‍රාස්වාද වදින කය සියා කය දේශතේ මානසිකාරේ යොමු කරන්න මෙන්න ඒ තුලින් ජනිත වෙන විඥානය කියා ඒ දේශත දැන් මානසිකාරේ යොමු කරන්න ඒ තුලින් ජනිත වූ වේදනාව සුඛ වේදනාව මෙන්න කියලා ඒ දේශ සිතින් බලන්න දැන් සුඛය විඥානයත් කයත් ආස්වාද ප්‍රාස්වාද හතරක් හතර පැත්තට අයින් කරන්නේ. නැද මොනවද තියෙන්නේ? හිස් ස්වરૂපයක්, හිස් නැති ස්වરૂපයක්. ආත්මය කියලා ගන්න තියෙන්නේ උන්න ඔය හිස් ස්වરૂපයේ පමණයි ඒ දැනෙන ගතිය පමණයි මේ මොහොතේ. මේක අමගේ ආත්මය මේක තව මොහොතකින් නැති වෙනවා ඒ නැති වෙනකොටම මේක අනිත්‍යයට යනවා අනිත්‍යයට යනකොටම මගේ ආත්මයත් නැති වී ගිලිහි විරුද්ධ වෙනවා මේ සත්‍යයේ අවබෝධයේ තුලින් නැවත නැවත මෙන්න ආශාස් ප්‍රසාස මෙන්න කය මෙන්න විඥාණය මෙන්න ඒ තුළින් ඇතිවෙච්ච සුඛ වේදනාව කියලා ඒ හතර වෙන් කරන්න මැද තියෙන ශූන්‍යතාවයේ හිස් බව දකින්න මේකත් අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මයක් කියලා දැන් මෙනෙහි කරන්න ඒ හිස් බව නිරුද්ධ වෙන්නේ එසේ නොවනනම් මේ හිස් බවම ඒකාන්තයෙන් මේකත් සංස්කාරයක් මේ සංස්කාරයක් නැති සීල සංස්කාර නිරුද්ධ වී ගිය නිවන ශාන්තයි කියලා දැන් හිතන්න. එතකොටත් නිවන සිතට අසුවේ. හොඳයි. ඒක අසුණක් කමන්නේ නැහැ, සුණක් කමන්නේ ඊළඟ අධීරයට අපි යමු. දැන් නැවත සුඛ වේදනාව දිහා බලන්න මෙන්න සුඛ වේදනාව ඒකට තියෙන ඇලීම දෙස දැන් බලන්න මම ඒක කැමැත්තක් තියෙනවා ඒක විඳීමට කැමැත්ත ආශාවක් මෙන්න සුඛ වේදනාව මෙන්න ඒක දැකේ ඒකට තියෙන ඇලීම කියලා ඒ දෙක වෙන් කරන්න සුඛ වේදනාව වෙනම ධර්මයක් සුඛ වේදනාවට ඇලෙන්නේ වෙනම ධර්මයක් දැන් අර කලින් කියපු කරුණ ටික නැවතත් ප්‍රගුණ කරනවා. මෙන්න ආශ්වාස පසකට දාන්න මෙන්න කය තව පසකට මෙන්න විඥාණය මේක නිසා ඇතිවෙච්ච වේදනාව මෙන්න ඒ තුලින් ඇතිවෙච්ච සංඥාව මෙන්න කියලා ඒ කොටස් ඔක්කොම ඈතට විසිකරලා මැද බලන්න හිතට හිස් ස්වરૂපයක් හිතේ ශූන්‍යතාවය දැන් පෙනෙනවා ඇති මේ ශූන්‍යතාවයත් අර කලින් කිව්වා වගේම අනිත්‍යයි අනාත්මයි මේක සංස්කාරයක් ඒ සංස්කාරයක් නැති නිවන ශාන්තයි නිහිදී නිවන හිතට අරමුණවන්නට පුළුවන් හොඳයි ඒක අත්දැක්කත් ඕන දැක්කත් ඕන ඊළඟ අදීර කියන්නේ දැන් සුඛ වේදනාව බලනවා ඒක තියෙන ඇලීම බලනවා ඒ ඇලීමට බැඳීමක් තිබෙනවා මොකද්ද ඒක දැන් සුඛ වේදනාවේ කොහොමම මගේ කියලා සිතන සිටිවිල්ල එහෙම නැත්නම් සුඛ වේදනාවම අල්ලාගෙන සිටින අල්ලා ගැනීමක් හැබැයි මේක දියුණු ප්‍රඥා ඇසක් නැති කෙනෙකුට බලන්නට බෑ විදර්ශනා දියුණු නැති කෙනෙකුට මේක පේයිද මන්දලා දැන් සුඛ වේදනාව පසකට දාන්න ඒක දැන සංඥාව මින්නේ කියලා ඒක පසකට දාන්න මේක අයිමින් තියෙන උපාදානයේ අල්ලාගෙන සිටීම පසකට දාන්න නැද සිටින්නේ කුමක්ද එතන හිතේ හිස් බවක් ඒ හිස් බවත් අනිත්‍ය අනාත්ම සංස්කාර මාත්‍රයක් නිරස්තක නිෂ්පර දෙයක් ශූන්‍ය දෙයක් වැඩක් නැති දෙයක් ඵලයති දෙයක් මේ සංස්කාරයත් නැති නිවන ශාන්තයි නිවන ප්‍රණීතයි මෙහිදී චිතයට නිවන පිණියන්නට පුළුවන් මෙහිදී අපට චතුරාර්ය සත්‍යම තේරෙනවා ආශ්‍රාස ප්‍රසආසයිත කය ඒන් ඇති වෙන වේදනාව දුක්ඛ සත්‍ය ඒ වේදනාවට තියෙන ආශාව සමුදය සත්‍ය ඒක අල්ලාගෙන සිටින ග්‍රහණය සමුදය සත්‍ය මේවා මැද තියෙන ශිෂ්‍ය රූපය ඒවා අනිත්‍ය අනාත්මය කියන්නේ මාර්ග සත්‍යය ඒ අනිත්‍ය අනාත්මය කියන මාර්ග සත්‍ය තුළින් ඒ සීලුම සංස්කාර නිවිලා යන සත්‍ය නිරෝධ සත්‍ය චතුරාර්ය සත්‍ය මෙතනදී මතුවේවි. ඒක උනාට හෝ නොනාට කමන්නේ ඊළඟ අධීරයටත් අපි යමු මේවා පසුව ප්‍රගුණ කරන්න. එතකොට උපාදාන පක්ෂය බහූ මේ අපි අල්ලාගත්තු නිසා මේක නැවත නැවත මේ වේදනාව විඳින්නට අපි ඇලුම් කරනවා ඒකට කටයුතු කරනවා මේ නැවත නැවත ආශාස ප්‍රසවාස කරමින් නැවත නැවත සුඛ වේදනාව ඇති කර ගන්න ආකාරයේ දේශ බණීක තමයි කර්ම භව නැවතත් කලින්සේම සුඛ වේදනාවත් සංනාවත් උපාදානයත් කර්ම භවත් වෙන් කරන්නේ නැඩ තියෙන ශූන්‍යතාවයේ පෙරසීම ත්‍රිලක්ෂණයක නඟමින් සංස්කාර නිරෝධිය දකින්න. නිදී චිතක නිවන පිණී යන්නට පුළුවන්. ඊළඟ අධියරට අපි යමු බහුපත්‍යා ජාති දැන් ටිකක් සමාධිමත් මනසින් යුතුව අවුරුදු 10 වයසේ තමා සිටියේ සිටි හැටි මෙනෙහි කරන්න. ඔන්න අවුරුදු 10ක ළමයි. ඔන්න දැන් අවුරුදු 5යි නගේ වයස. අවුරුදු 4යි 3යි 2යි අවුරුද්දයි දැන් මගේ වයස. මාස 10යි 9යි 8යි 7යි 6යි 1යි 1යි සුමාන දෙකයි සුමානයයි උපදිච්ච විගස කෑ ගහන මල මූත්‍ර දෙවිදී ඇති අසූති මල්ලක ඔබලගත්තු රූපය දැන් තිනී ජහජරාව වැක්කිරෙනවා වක්කඩයක් ලැබුවා ශී දැන් මාස 10යි බද්ධ හිත යන්නේ 8යි 8යි 6යි 3යි 2යි 1යි මාසයයි මාස භාගයයි සතියයි දවසයි ප්‍රති ප්‍රතිසන්දිය චිත්තය භවාංග සිතට දැන්පත් වී දැන් අපි ගැඹුරු ආගාධ ලෝකයක කිසිවක් ලෝකේ නෑ මා කියන ශබ්දයේ ඇහෙනවා මෝහණය කරපු විලාසයක්. මහාංග සිට තියෙනවා දැන් බලන්න අම්මගේ සහ තාත්තාගේ ධාතු කොටස් මේ භාංග සිටට එක්වෙනවා. පසකින් මවගේවා අනිත් පසින් පියාගේ ධාතු කොටස්. අනිත් පසින් අපගේ විඥානයේ මේ තුන තුන් පැත්තට යවන්න. සියලුම රූප නිමිති ඈත නොතිනී ගොස් හිත අහසේ පාවෙනා බඳු විශ්ව රූපයක් දැන් උද්ගත වෙනවා ඇති. මේ විශ්ව රූපයක් ඒකාන්තයෙන්ම මම මගේ කියලා ගන්න තියෙන්නේ මේ විශ්ව රූපය පමණයි මේක නිරන්තරයෙන් පවතින එකක් නෙවෙයි අනිත්‍යයට යනවා අනිත්‍ය ඥානකොට මේ හිස් ස්වરૂපයේ මම නම් මගේ බවත් නැත්තටම නැති වී නිරුද්ධ වී යනවා නිවෙනවා මේක අනිත්‍යයි මේක අනාත්මයි මේක සංස්කාරයක් මේ සංස්කාර ඔක්කොම නිරුද්ධ වෙච්ච නිවනමයි සාන්ත මේදී අපේ සිතට අරමුණු වන්නේ නිවනයි දැන් විඥානපච්චයා නාම රූපං මෙන්න ඊතානත්ම ගැඹුරු තැනට බහින අවස්ථාව පාතාල ලෝකයේ ගම්භීරම අවස්ථාව භවං දසිත පසකින් දකින්න ඒ දකින්නේ මේ සිතින් එතකොට අර භවං දසිත නිසා මේ නාමයේ පවතිනවා විඥාන පස්සයා නාමං ඒ භවාංග සිත නිසා මේ ශරීර කූඩුව මේ මහා අඩි 6ක් විතර තියෙන කූඩුව පවතිනවා භවාංග චිත්ත පරම්පරාව පවතින නිසා මින් විඥාන පත්‍ය රූපං දැන් රූප කොට පැත්තකට වීසි කරලා දාන්න පටවි ආපෝ තේජෝ වායු ධාතු හතර සත්‍ය පුද්ගලිය කොහෙද මම මගේ කොහෙද ආත්ම කොහෙද ගෑන කොහෙද මිනිස් කොහෙද නහල්ලිකන් ධාතු මාත්‍ර බාහිර ධාතු වලින් ඇතිවෙච්ච ධාතු ගොඩක් ඒකින් වැඩක් නැහැ පැත්තකට දාන්න විඥාණයෙන් ඇතිවෙච්ච රූප කොට දැන් ඒක දකින්න සිට විඥාන මාත්‍රයක් දෙන්නේ මාත්‍රයක් ඇති වෙලා නැති වෙන හරයක් නැති ශාරයක් නැති නිසරු අස්තිල දෙයක් අක්ෂාර දෙයක් සිච්ච දෙයක් පහත් දෙයක් සංස්කාරයක් දුක්ඛයක් මේකත් පැත්තකට දාන්න භවාංග සිතත් පැත්තකට දාන්න භවාංග සිත මේ දකින විඥානයේ රූප කොට ඉතාමත්ම ගැඹුරු සමාධියක් සියල්ලම නොපෙනී ගිය සංස්කාර ශූන්‍යත්වයෙන් ශූන්‍යත්වයක් පිරී ගිය තත්ත්වයක් මෙන්න මේ හිස් බව අනිත්‍යය අනාත්මයක්ය මම මගේ නෙවෙයි නැති වෙන ධර්මය මේ සංස්කාරයත් නැති නිවනම හොඳයි මෙහිදී අපේ සිතට ගෝචර වන්නේ පෙනී යන්නේ අසංකත නිර්වාණ ධාතුවයි හොඳයි. ඒක පුණා හෝ නොපුණා හෝ කමන්නේ ඊළඟට දැන් බලන්නේ නාම රූප පත්‍ය පස්සෝ දැන් මේ ශබ්දයේ කණේ වදිනවා ශබ්දයේ වෙන දෙයක් කන වෙන දෙයක් ඒ තුලින් ඇති වෙන විඥානයේ වෙන දෙයක් සත්‍යයේ පැසකට දාන්න විඥානයේ පසකට දාන්න කන පැසකට දාන්න සිතින් ගැඹුරු සමාධියක් සිටින් මේ වගේම යනිත් ආයතන එහේ වෙනම දෙයක් ඇහැට දැන් අපේ ඇස් පියාගෙන රූප පේන්නේ ඒක නිකම් නැවිච්චි දෙයක් ඇහැ ඉපදිලත් නෑ දැන්. ඇහැ තියෙන බව අපි දන්නේත් නෑ. රූප පේන්නේ නැත්නම් ඇහෙන් ඇති කවර වැඩක්ද? අගේ කෙරෙහි දෙයක් නෙවෙයි, නිර්ස්තක දෙයක්, හිස් දෙයක්, මම මගේ කියලා දන්නට නැති දෙයක්. ඒකේ වටිනාකම තියෙන්නේ බාහිර රූපයක් ඇහි ගැටීම පමණයි. සිදුවුනොත් පමණයි මේ හිස් දෙය පැත්තකට ගලවලා දාන්නේ. නාසය දැන් තියෙන බවවත් දන්නේ ගඳ සුවඳ දැනෙන්නේ නැත්නම් ඒකෙන් ඇති වැඩක් නෑ නාශයත් අයින් කරනවා රූපය ඒකත් දිව දැන් තියෙන බව දන්නේත් නෑ අයි සමහර කොටස් අපිට තේරෙන්නේ නෑ තියෙන බව දන්නේත් නෑ මේ ඔක්කොම රූප ඇහැ කන නාසය දිව ශරීරය කලින් නාම රූප නිසා මේ රූපය දැන් මේ දනින සිත නාමය නාම රූප පත්‍ය නාම රූපාන මින්න නාමය කියලා ඒකත් මින්න රූපය කියලා දෙපසට දෙක දාන මැද හිස් බව දකින්න මේ හිස් බවත් අනිත්‍ය අනාත්ම දුක්ඛ ධර්ම සංස්කාර ධර්ම සීල සංස්කාර නිරෝධෝ නිවන ශාන්තයි. අපි පටන් ගත්තී මෙන්න මෙතනින් කයේ පොට්ටබ්බේ ආශාස ප්‍රසආස වෙදිලා විඥානේ ඇති වෙලා ඒ තුලින් වේදනාව ඇති වෙච්ච ආකාරයෙන් මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ අපේ සංකාණී තුල මේ කැරපෙන ආකාරය මෙතෙන්දී අපි දැක්කා ඒ වේයේ අනිත්‍යතාවය දැක්කා ඒ තුලින් ඇති වෙන අනාත්මය දැක්කා අනාත්මය තුලින් සංස්කාර නිරෝධය දැක්කා මේ දකින්කොට අපි චතුරාර්ය සත්‍යය අවබෝධ කළා අර මා කලින් කිව්වා අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සංස්කාර නිරෝධය අපගේ භාවනාව තුළින් අත්දැකීමටයි මේ පින්වත් අය දැන් නම් යහා මාළයි වෙලාව දැන් ඇති මේ පටිච්චසමුප්පාද චක්‍රයේ පරිකින ආකාරය තවත් ආකාර රාශියකින් අපිට භාවනාවට නගන්න පුළුවන් මේ මා ප්‍රකාශ කළේ එක් ආකාරයක් පමණයි. තව කෙනෙකුට අවශ්‍ය නම් මේක ආපස්සට ගමන් කරලා බලන්නට පුළුවන් මේ වේදනාව ඇති වෙන්නේ කුමක් නිසාද? කය ස්පර්ශය නැති වීම නිසා කය කුමක් නිසා ඇති වුණාද? ඒ ආදී වශයෙන් පස්සට ගමන් කරන්නට පුළුවන්. පස්සට ගමන් කරලා නැවත මැදට එන්නට පුළුවන්. ඒවා ඔක්කොම විස්තර කිරීම අවශ්‍ය නැහැ. හොඳයි මේ තුන්වත් අය මේ මොහොතේ සිට විනාඩි අද සෑභාගයක් ගාමනා කරන්නේ නේද? 10 කාලෙට අපි පන්තියේ නවත්තමු. මොකද අද හොඳ දවසක් භාවනා කරන්න. ඒක නිසා මේ පින්වත් මේ මොහොතේම පූර්ව කුටි කිරීම කිසිවක් අවශ්‍ය නැහැ. මේ ධර්මයට හිත යොමු කරගෙන සිටියු නිසා සිත සමාධිමත් ස්වરૂපයක් දැනටමත් උද්ගත වී ඇති මේ භාවනාවක දැන් සමාකර පළපුරුදු භාවනාවක නිරත වෙන්න ඒ භාවනාව තුළින් මේ පින්වත් අයට අදාදම මේ භූමිය තුළදීම අනිත්‍ය වූ දුක් අෂ්කාරයන්ගේ ඒ ත්‍රිලක්ෂණය මැනවින් අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන්නා වූ අමා මහ නිවනින් සැනසීමට ඒකාන්ත වශයෙන්ම වාසනාව ශක්තිය උදා වේවා කියලා අපි මහා කරුණාවකින් යුතුව ආශිර්වාද කරනවා. මේ කතාව කවුරුත් අහන්න සාවධානව මොකද මේ පූර්ව පුත්තිකයේ පිළිබඳව මෙතන හිටපු කින්හදියක් මේක ගෙච්චලා කාන්තාවකට භාවනාව කරන්න අමාරු වෙලා පස්සේ අමාරු සැත වෙන පසු වේදනාවක් පස්සේ මානසික මේ කිසි වේදනාවක් ඇති වෙනවා. ඒ ඇති වෙන වේදනාව අපි දැකලා හේතුව දැකලා හේතුවට ප්‍රතිසම්යක් වශයෙන් අපි පූර්ව කුක්ති වෙනස් කරලා ඒ ඇයට ප්‍රකාශ කරනවා. අපිට සන්තෝෂයි මේ සතියේදී අපිට ඇවිල්ලා ප්‍රකාශ කළා ඒ සියලුම වේදනා නැති කරගෙන දැන් හොඳට භාවනා කරන්න පුළුවන්. මේ කතාව කිව්වේ මේකටයි මේ තින්වත් අයගේ පෞද්ගලික වශයෙන් ගැටලු තියෙනවා නම් භාවනාවේ අත්දකින ඒ ගැටලු වලට අනුකූල වන පරිදි අපි මේ පූර්ව කෘත්‍ය වෙනස් කරන්න සිදුවෙනවා. පොදු වශයෙන් කියන එකක් අපි මේ කතා කරන්නේ පූර්ව කුටි කියනවා කියලා. නමුත් පෞද්ගලික වශයෙන් මේ කරන පූර්ව කුටි වෙනස් කරගන්නට අපිට සිදු වෙනවා. මේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මේකදී කියන බුද්ධානුස්සති මෙත්තා අසුරු මරණානුස්සති කියන සතර සමතන භාවනාව පූර්ව කුටි වශයෙන් දිවීමට නම් ඒ එකිනෙක භාවනාවක් සති ගානක් හෝ මාස ගානක් තුළ ඒ භාවනාවම කරමින් ප්‍රගුණ කරලා ඒ ඉස්හාම ප්‍රගුණ කොටස අර පූර්ව කුත්‍ය අවස්ථාවේදී අත්දකින්නට ඕනේ. ඒකයි මේක. තුන්වෙනි එක ඒක චරිතයේ අනුව මේ පූර්ව කුත්‍ය වෙනස් කර ගන්නට ඕනේ. මේ කිසිමක් තුන්වත් එක්ක අපිට ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ මට නම් විතරම විතරම රාගය තියෙනවා රාග චරිතයක්. මේ කින්වත් කෑම තමන්ගේ හදවතින් දන්නවා තමන් කියන විදාන්තරේ වාගේ ජනිත වෙන බුද්ධලියෙක් පුද්ගලිකාවක් කියලා. එහෙමනම් ඒ අය විශේෂයෙන්ම පිළිකුල් භාවනාවට දැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඊට අමතරව අර කියනවානේ දස අසුබ ඒ දස අසුබෙන් එකක් නිදී කරන්නට ඕන. ඊට අමතරව සතිදාන බවස්ථාන අර ලාහක මනස්කාරයක් පවත්තන්නේ. කටවි ආපෝති දෝවාරි. මේ පුරුදු පුත්‍යාවස්ථාව එකමේදී මේ කොටස් තුනම මාගේ අධික පුත්‍රයන් විසින්. යම් විදිහකින් Taman තුල නිරන්තරයෙන් දෝෂේ ජනිත වන පුද්ගලයක් පුද්ගලයක් නම් තමා නිරන්තරයෙන් සුදුසු කාරණයකට උනත් දෝෂේ ඇවිස්සිනවා නම් ඒ වැඩිපුර කාලයක් මෛත්‍රියේ කාලයේ විඳඟු කරන්නට උනන ඊට අමතරව සමන්ත දේශේ ජනිත කරන දේශාගත තරහ පුද්ගලයන් බැහැපුර සිටින පුද්ගලයන් සිටිනවා නම් ඔහු විසින් උපේක්ෂා භාවනාව කරන්නට වෙනවා. උපේක්ෂා භාවනාව කරන්නට බෑ මොකද්ද අර කලින් කියපු මෙත්තා මුදිතා කරුණා කියන භාවනා තුනේ තුන්වෙනි ධ්‍යානයේ නැතුව කියලා විසුද්ධි මාර්ගයේ මහා හයියෙන් කියන නිසා මේ පින්වත් අය බය වෙන්නට එපා මේ උපේක්ෂා භාවනාව අපිට කරන්න බෑ කියලා මේ කර්මී දායාද කුසී භූමි සත්‍යං සිටින බව සිතලා ඒකේ කන්නේ උන්ට තමන්ගේ කර්ම තමන්ට තමන් කරන කන්නේ විපාක තමන් තමයි කියලා හිතලා අර පටිඝ සංඥාව දුකිනීමට මේ උපේක්ෂා භාවනාව අනුපකාරී වෙන නිසා දේශාගත චරිතයන්ගෙන් පුද්ගලයන් ඉදිරිපත් පුද්ගලයන් විසින් ඌර කුත් වශයෙන් අර සිය කර්ම සේක්හ භාවනාවක් වෙන්නේ. ඒකටම අනුගත වශයෙන් නිරන්තරයෙන් ඊර්ෂ්‍යා සහගත පුද්ගලයන් සිටිනවා නම් ඔහු විසින් මුදිතා භාවනාව ටිකක් හරි කරන්නට වෙනවා. ඊළඟට තමා මේ සියලුම තමන්ගේ රූපතුන් කෙරෙහි නෑදෑයන් කෙරෙහි වස්තු කෙරෙහි ඇලිලා සිටින පුද්ගලයන් නම් ඕනෑමට වැඩි ඇලිලා සිටින පුද්ගලයන් නම් ඔහු විසින් මරණානුස්සති භාවනාව නිරන්තරයෙන් වඩනවා. වැඩිපුර කරන්න ඕනේ පොරොත්තු වශයෙන්. මරණානුස්සති භාවනාව තුළින් සියලුම දේවල් අපිට අත්හැරලා දාන්න යනවා අය කියන අවබෝධය උන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙන්න ඕනේ. ඊට අමතරව ඕනිසෙන් අනිත්‍ය සංඥාව දිනු කරන්නට වෙනවා. ඊළඟට ශ්‍රද්ධාව අධික පුද්ගලයෙක් නම් බුද්ධානුස්සති භාවනාව වඩන්නට ඕන. බුද්ධානුස්සති භාවනාවත් සමගම ධම්මවිචේ සම්පත්තන්ගේ වැඩෙන ආකාරයෙන් අරතියතු අනිත් භාවනා මානසිකාරයෙන් දිනු කරන්නට සිදු වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව මුසු වෙලා මෛත්‍රිය කරන්නට ඕන ප්‍රඥාව මුතු වෙලා පිළිකුල දාන්න ඕන ප්‍රඥාව මුතු වෙලා මරණයෙන් හිතන්න ඕනේ ප්‍රඥාව මුතු වෙලා මුදුනා ඒ කරන්න ඕන ඒකුව ශ්‍රද්ධාව අපට ඒ තරම් ලොකුවට තිබුණාට ඒක අනිතකර ධර්මයක් බවට පත් වෙනවා ප්‍රඥාව දිනුනේ නැත්නම් අන්න ඒ පැත්තේ මඟහර ගැනීමට ප්‍රඥාව දිනුන ආකාරයෙන් පූර්ව කුස්ති කිලා වෙනස් කරන්නට සිදු වෙනවා මේවා සාමාන්‍ය වශයෙන් දැනගත යුතු කරුණු. ඒක නිසා මේ පින්වත් අයගේ පෞද්ගලික ගැටලුවක් තිබේ නම් භාවනාව ගැන ඒකට අනුකූලව පූර්ව කුත් ටිකක් අපිට වෙනස් කරලා කරන්න පුළුවන්. මේ තම තමන්ම තීරණය කරගන්න තමන්ගේ චරිතය තමන්ගේ හදවත ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒකට සුදුසු අන්දමින් මම කොහොමද පූර්ව කුත්ති කරන්නේ කියන එක තමාම තීරණය කරගන්න. ඒක අපිට කරන්න බෑ කතා බහ කරන්නේ නැතුව. ඒක නිසා දැන් අප පූර්ව කුටි මෙතන මාත්මික ඔය තුනක් ඇලවා කියවන්න මා සූදානම් ඉන්දියම භාවනාවල් මම කරන්නේ නැහැ. වෙන තැන් වල ඒවා කරනවා. අටපාඩම් කරන භාවනාවක් මෙතන සිදුවන්නේ නැහැ. බාහිර වචන වලට අපි අවබෝධය පාර කරන්නේ නැහැ. අවබෝධය දෙමින සමාධියේ කඩවත තුලින්ම තමන් අත්දකින්නට ඕන ධර්මයක්. ඒක නිසා ඒ කරන ආකාරය මම කියන්නම්. මට කරන්න පුළුවන් කරවන්න පුළුවන් ඒ උනත් ඒක සුදුසුම නිසා බුදුරජාණන් වහන්සේට নমස්කාර පාඨය කියලා බුදුගුණ සිහි කරලා දහම් ගුණ සිහි කරලා සංගුණ සිහි කරලා මඩ වේලාවක් ඉතිසර සීලයක සමාදන් වෙන නැත්නම් සීල සමාදානයක් දෙන්න ඕනේ දැන් මේක අවශ්‍ය නෙමෙයි සීල සමාදන් වෙනානේ ඒ සිහි කරලා විවිධ රත්නත්‍රයේට මාගේ කයින් හෝ සිතින් හෝ වචනින් හෝ අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් සාකරද සිටිනේ නම් ඒ සියලුම වැඩි වලට සියලුම බුදුරජාණන් වහන්සේලා ඉන්නම සමාව අයදිනි සියලුම බුදු පියාණන් වහන්සේලා මාතලේ අනුකම්පාවෙන් මට සමාවන සීක්වා කියලා සමාව ගන්න. මේ සියලුම පතේ බුදු පියාණන් වහන්සේලාගෙන් සමාව ගන්න අත්‍යාගේ බුද්ධිය ධර්ම රත්නියුත් තියෙන සමාව ගන්න සංඝ රත්නියුත් තියෙන සමාව ගන්න. මේ දෙපසුව ආර්යයන් සහ ධ්‍යානලාභීන් සිදු වර්ධුවට තියෙන සමාව ගන්න. ඊට පස්සේ බුද්ධානුස්සති භාවනාව ටිකක් කරන්න බුද්ධානුස්සති භාවනාවත් මම කලින් දවසේ ටිකක් විස්තර කළා ඉතින් Tamanට ප්‍රගුණ ආකාරයකින් බුද්ධානුස්සති භාවනාව කරන්න ඉතිසෝ දාතාව සීකලක් ඇති දන්නට තියෙනවා. එහෙමත් නැති කෙනෙක් බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ සීකල කරන්නේ ඇත්තට. ප්‍රධානවත් නෙවෙයි. අර මොකක්ද නැතුවදී ඒත් ඇති සාමාන්‍යයෙන් බුදුගුණ පාස එක එකක් විස්තර කරලා අදාන් ගුණය ගැන සම්මා සම්බුද්ධ ගුණය ගැන විද්‍යාචරණ සම්පන්න ගුණ ආදී ගුණ ගැන එක එකක් ශ්‍රී කරනවා. ඊට පසුව සුගතාදී ගුණ සීකලා බුදු ගුණ සීකලා ඊට පසුව මෛත්‍රී භාවනාව ටිකක් සිටියමු කරන්න. ඒ මෛත්‍රී භාවනාව කරන ආකාර නියම ආකාරයෙන් ජන්ම දේශනාවකදී අපි කරන්නම් මේ විශ්වලත් අපි කදාගත් සිටින හඳුන්වා දුන්නා. මේ සියලුම සත්‍යම් කෙනේ පතුරන මෙත්තා පිට පැතිරීම. ඊට පස්ව අසුභ භාවනාව කරන්න හැබැයි අර දිරව් වගේ අත්ථීමකින් කායේ කේශාලෝමාන කාදන්තා සතුෝ සතුෝදන්තාන කාලෝමා කේශා කියලා අද ඉඳලා මුලට මුලේ ඉඳලා සත්‍යයනා කරලා ක්‍රමෙකුත් තියෙනවා ඊට වඩා තමන්ගේ ඇඟේ තමන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් තියෙන පිළිකුල් කොටස් සිහිකරලා මේ පිළිකුල් කොටස් වලින් ශරීරයේ පිළිපැදිය ආකාරයේ අත්දැකීම ඊට පස්ව තමා මලමියක් බවට පත් වෙලා මිනි මිනි පෙට්ටියක් තුළ සිටින ආකාරය සිටින් මවාගෙන මේ නියදෙස බලමින් අනිත්‍යාව සංගාය ආදී වශයෙන් ධාතාවක් සත්‍යය කරන සත්‍යයනා කරනවා පසුපසින් ඒකත් අසාශා මේ ජීවිතයේ අනිත්‍ය බව මරණයේ නිත්‍ය බව සිහිපත් කරන්නේ ඊට පස්ව සියලුම දේවල් සිටින් අයින් කරලා මරණය කියන්නම අත්හැරෙන්න සිදුවෙන නිසා දැන් මම මේ සියලුම දේවල් සිටින් අයින් කරනවායි කියලා හිතලා අරමුණට සිට සිටිනවා. ඒකයි පූර්ව කුටි කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. දැන් දීලාව 9යි කාලට පුන්න මෙන්නයි ඒක නිසා 9:45 වෙනකම් අද පැය භාගයක් මේ පින්වත් අය භාවනා කරන්න මම කැමති විචිත ධර්ම සුඛ විහරණයෙන් මෙතන ඉන්නේ. ඒක මට නිරේ නමුත් මේ පින්වත් අය වෙනුවෙන් අපි මෙතන අයින් වෙලා මුක්ත උපදේශ ගැනීමට කැමති අය වෙනුවෙන් අපි අර හතරේ කාමරේට යනවා එහාට ඇවිල්ලා උපදේශ ගන්න. ඒ භාගයකට පසු අපි ඇවිල්ලා අහන ප්‍රශ්න වලට පිළිතුරු දීලා අපි මේ භාවනාව නතර කරමු. අපි වේදනාව නිමින් කරන්න ඕනේ ආස්වාද ප්‍රසආවේ නවත්තලා. මොකද අපි විදර්ශනා පාදකෝ ආනාපාන භාවනාවක් කරන්නේ ඒක නිසා ආනාපාන භාවනාව දිනුනේ නැති කළා ඒ පිළිවෙලින් සත්‍යයෙන් පිට මෙහෙ කළා පිළිවෙලින් මෙහෙ කරන්නේ. හරි පිළිවෙලින් ඉතින් අදිටනම් සති සම්පජන්යේ දුසුව පිළියම් මාර්ගය. සති සම්පජන්ය